ඉතින් මේ විදිහට පිටිසක් සීලේක පිහිටලා නැත්නම් සීල අනුග්‍රහිතේ වශයෙන් ඒකටම අපකප්ප වෙලා තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා නෑ අයු පිටිස අතහැරලා වස්තු භෝග නිශ්චල චංචල දේවල් අතහැරලා මේ වගේ එන්නේ මේ සීලේ අලුත් කිරීම මාර්ගයෙන් තමන්ගේ හිත අලුත් කරගන්නයි. ඒ වාගේ මේ වටිනා වැඩේට සරුවචනාංශයෙන් පෙන්ලා තියෙනවා සරුවචන දේශිත ධර්මයේ සද්ධර්මයේ ඇසීමෙනුත් අපි නිතරම අලුත් වෙන්න ඕනේ නැත්නම් ඒ අනුග්‍රහ කරන්න ඕනේ සැප කරුණු සලසලා දෙන්න ඕන. ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීමෙන් අපිට තියෙන ගැටළු ස්ථාන ග්‍රන්ථි ස්ථාන සුද්ධ පවිත්‍ර කරගන්න. ඊට පස්සේ මේ සීලයක පිළිලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඉගෙනගත්ත දේ පරියන්කේක වාඩි වෙලා කරලා බලලා කොච්චරක් දුරට ඒක තමන්ගේ හිත ඒකෝදි භාවයටපත් කරන්න ඒකාග්‍ර කරගන්න උදව් උපකාර වෙනවද කියන එක තම වශයෙන් අත්හදා බලන්න ඕනේ. ඊගාවට තමයි ඒ සීලේ වශයෙන් සූතය වශයෙන් නැත්නම් අසුන් අහුන් කන්දීම වශයෙන් සකච්ඡා වශයෙන් භාවනා කිරීම වශයෙන් ඉගෙන ගත්ත මේ ධර්ම කොටාසවල තියෙන ඇති හැටිය ඒ වගේ තියෙන අනිත්‍යතාවය දුක්ඛත්වය අනාත්මත්වය විපස්සනා කරන්න ඕනේ. ඒ නිසා ඒ සමත විසවසන භාවනාවට මේ සීලේ අනුග්‍රහ වෙන්න ඕනේ. මේ කියන බණ උපනිශ්‍රේ වෙන්න ඕනේ. කරන සාකච්ඡාව අදාළ වෙන්න උපනිශ්‍රේ වෙන්න ඕනේ. ඒක තමයි අපේ හිත මේ තව තවත් භාවනා කරන්න කුසල ඡන්දය පහළ වෙන්නේ කැමැත්ත පහළ වෙන්නේ. ඒක නිසා මේ අපි යෙදී ගත කරන කාලයට කරන සංග්‍රහාවක් මේ. ඒක තවදුරටත් ආඩ්‍ය කරන්න උත්තරම කරන්න අනුග්‍රහයක් මේ කරන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ ජීවිතේ අපිම කරගන්න අනුග්‍රහයක්. මින් මෙපිට කරන ඔක්කොම අනුන්ට කැඹිරිල්ලක් විතරයි. ඒක නිසා ඉඳලා හිටලා හරි අපි සලකා ගන්න ඕනේ ඒ තමන්ගේ හිතසුව පිණිස කටයුත්තක්. ඉතින් යනෝ බලනකොට ජීවිතයක සංසාරක අපිට මේ වගේ දෙයකට හම් වෙන්නේ කොච්චර පුංචි වෙලාවක්ද කියලා හිතන්න. ඒ විතරක් නෙවෙයි. ලෝකේ ඉන්න මිනිස් ජනගහනේ කීයෙන් කී දෙනෙකුටද මේ manussත්ත්ව ප්‍රතිලාභේ ලැබිලා ඒක තමන්ගේ හිතසුව පිණිස ගත කරන්නේ. මැරෙන කම්ම කඹරනවා එක එකනා එක එකනා කියලා. නමුත් මරණ මොහොතදී සුසුම් හෙලනවා. ඒ කරපු කිසිම දෙයක ගඟට ඉනි කැපුවා වගේ මොනම ලාභයක්වත් නැහැ. අන්තිමට හිස් අතින් මැරෙන්න වෙන්නේ. Tamanට පොඩිත්තක් හරි ආයෝජනයක් කරපු කෙනෙක් නැත්නම් බණ භාවනාවක් කරගත්ත කෙනෙකුට ඒක හිතෙනවා මිච්ඡර කංකරච්ච ලස්සේ වගකීම් අස්සේ යුතුයකම් අස්සේ මේ ආත්මෙදි විතරයි මෙහෙමවත් කරේ. ඊ ආත්මෙ මෙහෙමවත් කරගන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මැරිලා ඉපදුනොත් ඊගාත්මේ කරන්න අපිට මේ පහසුකම් ලැබෙයිද කියන්නත් බෑ. මනුස්සකම ලැබෙයි දන්නෙත් නෑ. ඉතින් ඒ නිසා අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව ඉතාමත් දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාවට සතුටු වෙන්න තියෙන කාරණාව තමයි තමන්මනේ මේක උපයාගත්තේ. අපිට අම්මලා තාත්තලා මේක දීප එකක් නෙවෙයිනේ. අපිට ගුරුවරු කවුරුත් කියලා දීප එකක් නෙවෙයිනේ. අපිම හොයාගත්තා. ඉතින් ඒ නිසා අමාරුම කොටස අපි කරලා තියෙන්නේ. ඒකට එළඹීම පෙළඹීම ඉතාමත්ම අමාරුයි. ඒක සරුවචනන්ත හොඳටම දානවා. ඊට පස්සේ දැන් තියෙන්නේ වැඩෙන පැලේට වැල යන පැත්ත පැත්තට මැස්ස ගහලා උදව්පකාර කරනවා. මේ උදව්පකාරය තමයි මේ අනුග්‍රහ කියන වචනේ සරුවචනාංශේ සඳහන් කරලා තියෙන්නේ. ඒක සිංහලෙත් පාවිච්චි කරනවා. යම් දෙයකට අපි අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ ඒකට උදව් උපකාර කරනවා සැප කරනු සලසලා දෙනවා. ඉතින් මේ සීලය එක අනුගහිතයක්. මේ අපි ගන්න මේ පැය ධර්ම දේශනා පැය සාකච්ඡා සූත අනුග්‍රහිතයක් බහුසුත භාවයේ ධර්ම සාකච්ඡාව අනුග්‍රහිතයක් සමත වශයෙන් විදර්ශනා වශයෙන් කරන භාවනා අනුග්‍රහිතයක්. ඉතින් මේ විදිහේ භාවනා වැඩමුළුවකට සූත අනුග්‍රහිතේ වශයෙන් අපි පැයක් වෙන් කරාට පස්සේ අපි සාකච්ඡා කරලා බලනවා ਸਰුවත් දේශිත කොයි ධර්ම කොටාසය නැත්නම් මොන සූත්‍රය මේකට ගැළපෙයිද කියලා. ඉතින් මේ වැඩපළුවෙන් අපිට යෝජනා වුණා මේ උපනිෂ කියන සූත්‍රය ඒකේ මුල් කොටස තමයි මම ඔය දවසේ මාත්‍රකාවසෙන් තිබ්බේ ඥානතෝ භික්කවේ නැත්නම් ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ අතර මේ පාඨය උපනිෂ සූත්‍රයේ විතරක් සීමා වෙලා නැහැ. සබ්බාසව සූත්‍රය අනිකුත් ආශ්‍රව සම්බන්ධ දේශනා කරලා තියෙන හුඟක් සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒක විප්ලවීය ප්‍රකාශනයක්. සරුවචනාචි විශ්ින් කරපු සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ නැති විප්ලවීය ප්‍රකාශනයක්. ඉතින් ඒ නිසා අපි බලන්න හදනවා මේ සරුවචනාංශ මේ කියාපු කාරණාව අපි දැනට කොච්චරක් සැදී පැහැදී සිටගෙන ඉන්නවද? එලඹිලා පෙලඹිලා වාසය කරනවද කියලා බලණ්ඩයි මේ උපනිෂා නැත්නම් උපනිෂ සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. මේ සූත්‍රය සංයුත්ත නිකායේ බුද්ධ ජයන්ති තුන්වෙනි පොතේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. කාට හරි අවශ්‍ය නම් ඒකේ පොත පෙරලා බලන්න මේ පාඩේ දැක් ගන්න පුළුවන් ආරම්භක පාඩේ වශයෙන් ඥානතෝ අහම්බික්ක වේ පස්සතෝ ආසවණ khයන් වදාමි. එතකොට මේ සූත්‍රයේට මේ උපනිෂ කියනම ලැබිලා තියෙන්නේ ඒ සූත්‍රේ පෙන්ලා දෙන්න හදන්නේ මේ ලෝකේ කිසිම දෙයක් අහේතුකව හටගන්නේ යමක් නිසා හට ගන්නවා කියන එක. ඒ නිසා මේ නිසා හට ගැනීම කියන වචනය මේ හේම්පිටිකතර ඥානසීය ස්වාමීන් වහන්සේ සිංහලට නගලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ සිංහලෙන් කියන ක්‍රමය. යමක් නිසා යමක් හට ගන්නවා. ඉද අස්මින් සති ඉදං හෝති මේ අධිකල්ලි මේ වන්නේ අස්මින් උප්පද උපාදෝ ඉදං උප්පජ්ජති මේක උපදින කල්ලි මේ උපදිනවා මේ නැති වෙන කල්ලි මේ නැති වෙනවා. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වෙනවා. ඒක තමයි සරෝජනසිකේ ඔය පටිච්චසමුපාද ක්‍රමය. එහෙම නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාර ඇති වෙනවා කියලා සාමාන්‍ය පොත්පත් බලපෑත්තෝ අහලා තියෙනවා. එනේ ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන හට ගැනීම සිංහලට දානකොට නිසා හට ගැනීම අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්න. සංස්කාර නිසා විඥානේ හටගන්න. විඥානේ නිසා නාම රූපේ හට ගන්නවා කියවම හැමතැනම නිසා හට ගැනීම කියන දේ තමයි ඒකේ තියෙන දාර්ශනික පැත්ත. ඉතින් නිසා හට ගැනීම කියන එක තනි සිංහල. ඕනම දෙයක් ලෝකේ හටගන්නේ ගහින් ගෙඩියට වගේ නෙවෙයි යම් හේතුවක් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හේතුවක් දැක්වීමට ගත්ත උත්සාහය ඊට ඉස්සරලා තිබිච්ච දෙවියන් ආංශේ ලෝකෙ මැව්වා කියන එකට දීලා තියෙන විද්‍යානුකූල උත්තරේ. මේක ඔක්කොම මැව්වේ දෙවියන් ආංශේ එක දවසෙක් මැව්වේ දැන් අවුරුදු 6000කට ඉස්සලා මැව්වේ මෙන්න මෙහෙමයි පටන් ගත්තේ කියලා දේව පුරාණේ සුද්ධ ලියවිල්ල තියෙනවා. ඒ සුද්ධ ලියවිල්ල ජූස්ලා එහෙම නැත්නම් යුදෙව්ව පිළිගන්නවා. කතෝලික ආගම පිළිගන්නවා. මුස්ලිම් කට්ටිය පිළිගන්නවා. ඒ ඔක්කොටම ඒබ්‍රහම් තමයි මුල් වුණේ. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ නියෝජිතී කැපෝස්ටල්වරේ නැත්නම් දේව පුත්‍රෙක් කැවිලා මේක හෙලි කරා. හෙලි කරාට පස්සේ ලෝකේ හටගත්තේ දෙවියන්ගේ බැවීම නිසායි කියලා. ඉතින් බ්‍රහ්මයා නිසා කියලා ඉන්දියාව පිළිගත්තා. බටහිර ලෝකයේ දෙවියන් වහන්සේ නිසා කියලා පිළිගත්තා. ඊට ඉතින් හිටපු මිනිස්සු සූර්ය දෙවියන් වහන්සේ නිසායි කියලා පිළිගැනීමක් තිබුණා. දැන් මේ හැමතැනම අපිට අදාළ නැති ඉහලින් ආපු විනිශ්චයක් ලෝකේ හටගත්තා. මිනිස්සයා හටගත්තා. ගස්කොලන් හටගත්තා. තනකොළ හටගත්තයි කියන එක තමයි පටන් ගන්න. දැන් සරුවචනාංශේ මොනවත් නැතුව මිනිස්සෙක්ව ඉපදලා මිනිස්සෙක්ව හදාarලා ඉගෙනගෙන සාක්ෂාත් කරලා මිනිස්කෝ කිසිසේත්ම නොදන්න හේතුවක් නැතිනම් හටගත්තේ හේතුව පෙන්වන්න පුළුවන්. මෙන්න මේ හේතුවෙන් හටගන්නේ. නිසා යම් දවසක යම් කිසි කෙනෙක්ගේ හේතුව දැක්කනම් ඒක ගූඪ දෙයක්, গুপ্ত දෙයක්, ਸਰවබලධාරී දෙයන්නාන්සික දෙයක්, අහසේ තියෙන දෙයක් නෙවෙයි. මේක පේන, දන්න, වැඩ කටයුතු කරන්න පුළුවන් එකක්. ඉතින් මේක එදා තිබිච්ච දේවවාදයට නැත්නම් ඊශ්වර නිර්මාණවාදයට බ්‍රහ්මතා බ්‍රහ්ම පදාර්ථයට ලොකු පහරක් වුණා. ඒ නිසාම මුග දෙනෙක් සරුවචනාංශයට කෙනෙහිලිකම් කරන්න පටන් ගත්තා. ඒ තිබිච්ච දේවල් නිකම් මේ දෙයියෝ වගේ සුවිශේෂී උත්තරීතර කෙනෙක් ළඟ තිබුණ එක නිකම්ම නිකම් මිනිස්සුන් තේරුම් ගන්න පුළුවන් විද්‍යානුකූලව පෙන්වන්න පුළුවන් කාරණාවකට මේ ලෝකෙට බැස්සුවා. තර්ක කරලා බලන්න පුළුවන් දෙයක් බාට පැස්සුවා. ඒ නිසා මේ සියලුම දෙනා සරුවචනාංශයේ දේව සාපේට ලක් වෙච්ච කෙනෙක්. ඒ දිව්‍යංග තිබුණ සුවිශේෂත්වේ නැති කරපු කෙනෙක් කියලා චෝදනා කරනවා. අද මේ වෙනකොටත් තියෙන එක. තාමත් දේවවාදී කැමති නෑ මේ විදුහුරුකමේකට ලෝකේ හේතු දපල පෙන්වන්න. ඉතින් මේ බුදුරජාන් වහන්සේගේ පෙන්නපු ක්‍රමය ඉන්දියාවේ තිබිලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ රැකගෙන පස්සේ ලෝකෙටම බෙදලා දීලා මේක ඔහේ තියෙනවා. නිර්පද්‍යතෝ තියෙනවා නිසා හට ගැනීම. හැම දෙයක්ම හටගන්නේ අවල් දෙ නිසා. ඉතින් අර දේවවාදයේ විසින්ම කරගෙන යන බටහිර සංස්කෘතියේ ඒ අවුරුදු 200 කට විතර ඉස්සෙල්ලා මේ විද්‍යානුකූල පරිශ්‍රණ වලින් ඒගොල්ලෝ පේන්න පටන් ගත්තා මේ ගහයක ගෙඩියක් වටින්න දියනාංශනේ සානෙමේ ගුරුත්වාකර්ෂණය නිසායි කියලා. ගුරුත්වාකර්ෂණය පේන දෙයක් නෙවෙයි. දේවවාදියෙක් වෙන්නේ අයිසෙක් නිව්ටන්ම කිව්වා මේක බිමට වැටෙන්නේ මේ මේ ගෙඩියට අදාළ ධර්මයක් නිසා නෙවෙයි. ගුඩ දේවාත්මික නිසා නෙවෙයි. ඕනම දෙයක් උඩ දැම්මොත් බිම වැටෙනවා. මේක ගුරුත්වාකර්ෂණ නිසා වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ දේවවාදී ආගම් වලට සිද්ධ වුණා පිළිගන්න යම් යම් දේවල් හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙනවා. හැබැයි gediye මැව්වේ දෙයන්නාංශ. නැත්තම් gediye අදාළ තියෙන මූලධර්ම මැව්වේ දෙයන්නාංශේ. ඒක නිසා අයිසෙක් නිව්ටන් යාගේ ලැබ් එකේ වැඩ කරන දවස් පහේම සඳ උදේ ගියාම හැන්දා සිකුරාදා හැන්දා වෙනකන් විද්‍යාඥයෙක්. හැබැයි සෙනසුරාදා ඉරිදයි තේවවාදී. කියා පල්ලියනවා. ඉතින් ඔළුව ඔළුව වයර් මාරු වෙනවනේ ඕනම කෙනෙකුට දවස් පහක් විද්‍යාඥයෙක් දවස් දෙකක් දේවවාදී. ඉතින් මෙයා හදපු ධර්මයේ තමයි අපි ඉස්කෝලවල ගිහලා ඉගෙන ගන්න. මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා කවුරු හරි කිව්වොත් ඉතින් මොකාවත් පිළිගන්නේ නැහැ. හැබැයි මේක හොඳට හදාරුවොත් පේනවා ලොස්සනට ගොතපු කතාවක් මේකේ තියෙනවා. හැබැයි ඇත්ත නෙමෙයි. ඉතින් ඒක අපිට අමාරුයිනේ. පෙන්නලා දෙන්න. නමුත් ඊට පස්සේ ආපු විද්‍යාඥයෝ ඔය මේ අයින්ස්ටයින් වගේ කට්ටිය නෑ ඒක බොරුයි කිව්වා. ඒක ඔප්පු කරන සාධක පෙන්නවා, පෙන්ලා කිව්වා. එයා කියපුටි මේ පොඩි දෙයකට අදාළ ඊට එහා යන්න පුළුවන්. එහාට ගියාට පස්සේ මනුස්සයාටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අද අපේ ඉන්න ලෝකයේ යුගයේ මේ බොහෝම ගැඹුරට ගිහිල්ලා දේවල් යමක් නිසා හට ගැනීම වෙනමම සාපේක්ෂතාවාදී කියලා එකිනෙකට සාපේක්ෂව හට ගන්න දෙයක් කියලා ගිය අවුරුදු 100 පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා විදිහට ඔය අයින්ස්ටයින්ට තෑගි දුන්නා. බුදුරජාණන් වහන්සේ කිව්වේ සාපේක්ෂතාවය සහ නිසා හටගන්නේ. ඉතින් මේක අපි ඔය දේවවාදයට පහර ගහන්න හෝ බුද්ධ ආගම සලකන්න කියලා හෝ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා දර්ශනවාදී හදාරන්න නෙවෙයි අපි කොහොමද මේ භාවනා ජීවිතයට මේක ගැළපෙන තේරන භාෂාවෙන් ගන්නෙ මෙහෙම ගැනීමෙන් ඇති ඵලය මොකද්ද? මෙහෙම ගැනීමෙන් අපිට නිවනට හම්බ වෙන ආධාරය මොකද්ද කියලා බැලුවොත් හරිම රසවත් කතාවක් ඒ රසවත් කතාව රස විඳින්න නම් සීලය අවශ්‍යයි. සාමාන්‍යයෙන් නම් ඔය මූල ධර්මයක් පන්ති කාමරයට ගිහිලා කියලා දෙන්න සීලයක් ඕනේ නැහැ නේ. නමුත් සර්වඥාන්සේගේ ධර්මයේදී ඒ පුද්ගලයා අලුතෙන් කල්පනාවකට ගන්න හිත අලුත් කරගන්න සරුවචන්සේ සඳහන් කරනවා කළු ලෑලි තිබුණාට චෝක් කෑලි තිබුණාට උගන්නන කට්ටිය හිටියට අහන්න තමන්ගේ චිත්තසංතානය සකස් කරගත්තේ නැත්නම් ඒ අසුචි හෝ මූත්‍ර හෝ ගොම හෝ තියෙන කලයකට කොච්චර කිරි දෙව්වත් කවදාකවත් කිරි බොන්න පුළුවන් තත්යක් නැහැ වැටෙන වැටෙන කිරි කඳව නාස්ති වෙනවා කිරි වැටෙන්න ඕනේ භාජනයකට පිරිසුදු භාජනයකට. ඒක නිසා මේ ධර්මයේ තේරුම් ගන්න නම් තමයි සීලක පිළිපදන්න. ඒක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න මේ ධර්මයේ මේ වගේ මේ පන්ති කාමතික උගන්නන ධර්මයක් වගේ දේශනයක් වගේ තියෙන එක පිළිගන්න සැදී පැහැදී සිටගෙන ඉන්න ඕන කියලා සරුවචනංශ මේ කියපු කාරණාව අද අපි හැම කෙනාම හැල්ලුවට ලක් කරන නිසා අපිට නිවන් දකින්න බෑ. එහෙම නැත්නම් මේ බුදුචානන්සේ දේශනා කරන ධර්මයට අනුව අපි කය වචන දෙක හසුරුවා ගන්න දන්නේ නැති නිසා අපි කිරි දොවින්නේ ගොම බහදින එකට. අපේ කය වචන දෙක තාම ගොඩාක් දුර්වලයි. ඒ නිසා භාවනා කරන ගමන් බණහන ගමන් අපි එnde ende ende ende සීලය අලුත් කර ගන්නවා නම් අදි සීලයක් බාටපත් කර ගන්නවා නම් ඒක අර භාජනේ ටිකක් සෝදලා පටන් ගන්නක් වෙනවා. ඉතින් ඒකයි අපි මේ වැඩමුළුවකදී අට සීලයක සමාදන් කරලා රැයට කන්න දෙන්නේ නැතුව මේ වෙනමම පේ කිරිල්ලක් කරන්නේ සමාහලට ගේකනාට තේරෙන්නේ ඔය ඔය බණ අහන්න ඔය භාවනා කරන්න ඉතින් රැයට කාපුවාම මොකද වෙන්නේ රැයට කාපුවාම කවුද අපාය යන්නේ කියලා උංගක් නීති තර්ක. නමුත් මේක බුදුරජාණන් වහන්සේ කරලා බල්ලයි කියන්නේ සීලය අවශ්‍යයි. දෙක අපි දැන් දන්න පිරිසක් වගේ තමයි අයියලා අක්කලා විදියට තමයි මෙව අහන්නේ. ඒ පිරිච්ච කලයට මොනවත් මෙව වැටෙන්නේ නැහැ. කරුණා කළා හිස් කරගන්න. වාදනේ හිස් කරගත්තේ නැත්නම් ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ওই කොළඹ හෝටල් වලම පිටිපස්සේ තියෙන කුණු ගවරවලක් ඔය නිකන් කොප්පු හොදලා ගිහලා එකතු වෙන තැන ඉතින් ඒ වගේ කුණු ගවරවලකට කොච්චර පිරිසිදු වතුර ටැප් එකක් ඇරියත් ඒකේ කුණු ඔක්කොම අයින් වෙලා අර වලේ බොන්න පුළුවන් වතුර හැදෙන්න කොච්චර කල්ලි අයිද වතුරෙන්ම මේක පිරිසිදු දෙන්න ඇරියොත් වෙන්නේ නැති තරම් ඒක නිසා හොඳම වැඩේ තමයි අර වලේ තියෙන කුණු ටික ඉස්සලා අයින් කරලා පටන් ගත්තනම් පිරිසුදු වලටන වතුර වලට පිරිසුදු භාවයක් ගන්න පුළුවන්. ඒ නිසා වැඩි මහල්ලත්තන්න උගතුන්ට දන්නවයි කියන කෙනාට මේක වැදෙන්නේ නැත්තේ මේ කියන දේ අර පරණ තියෙන කුණු කන්දල් ටික අලුතෙන් එන දේ පිළිගන්න අයින් වෙන්න කැමති නැහැ. ඒකත් එක විදියක සීලයක්. මේකට කියනවා ධර්ම ගෞරවය පිළිටන්න ඕනේ කියලා. ධර්ම ගෞරවය පිහිටලා ඇහුවොත් තමන්න තියෙනවා අපි දන්න වචන ආරාම දන්න ව්‍යාකරණ ආරාම අමුතු තාලෙට සරුවච්චන් වහන්සේ අපට යෝන්සෝ මනස්කාරයක් උගන්වනවා. කල්පනා කිරීමේ ක්‍රමයක් උගන්වනවා. මෙනෙහි කිරීමේ ක්‍රමයක් උගන්වනවා. එතකොට කියනවා මේ මම දෙන ක්‍රමයට බලන්න ඉස්සර බලපු ප්‍රශ්නේ දිහාම වෙනසක් වෙලා එහෙම නැත්නම් විපරිණාමයක් වෙලා හැඩ ගැහෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි පිරිසේකෙන් ඉඳලා ඇහුවට කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ වාදනේ හිස් කරගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව බණහන්. ඉතින් අර පරණ දේවල් එක්ක කලවම් කරගත්තොත් නැත්නම් මම දන්නවා මම දන්න දේ ඇත්තයි ඒක මම ඔප්පු කරපු දෙයක්. ආදි වශයෙන් ඔලොමල කර තත්වෙන් යටතේ බණ ඇහුවට පිරිචි කලයක් මුණින් අවපු කලයකට වතුර එක්කරෝ වගේ බණ ඇහෙන්නේ ඒක නිසා නිතරම ධර්මයක් අහනකොට නිහතමානී ගතිය එහෙම නැත්නම් ආදුනික ගතිය හිතේ ඇති කරගෙන සරු භගවා ජානාති අහං න ජානාමි කියන වචනේ දැනගන්න ඕනේ. ධාර්ය සරුවචනහන්සේට වැටහෙනවා මට වැටහෙන්නේ නැහැ. ඒ නිසා මම සරුවචනහන්සේ කියන දේ අහන්න ලෑස්ති කියන ඒ ධර්ම ගෞරවය අවශ්‍ය වෙනවා. ඒ නිසා එහුම් කන්දිම අවශ්‍යයි. එතකොට අපි ඇතුලේ දන්න කාරණා සාමේ අලුත් අහන කාරණා අතර විශාල සටනක් පටන් ගන්නවා ඇතුලේ. අපි ඉස්සර දන්න යම් කරුණුත් ਸਰුවචනාංශගේ බණ ඇහුම් කන් දීලා භාවනා කරනකොට එන කරුණුත් විශාල හටනක් ඇතුලේ තියෙනවා. මේ නිසා ඒව කතා කරගන්න සාකච්ඡා කරගන්න කෙනෙක් නැත්තම් භාවනා කරන කෙනාට හිතේ කරදර වැඩි. මම නැවතත් කියනවා භාවනා කරන එකට හිතේ කරදර වැඩි. භාවනා නොකර සිල් නොරකින්න මනුස්සයට ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ Tamanට ආපු වේගේ අයින් කරගන්න ක්‍රම. භාවනා කරන කෙනා සීලයක පිළිතලා අපකප්ප වෙලා වැඩ කරනකොට සාමාන්‍ය ගමේ කතාව තියෙන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මායя බලපෑම් කරනවා වැඩි කියලා. දහම් හොරකම් කරන මනුස්සයට වැඩිය දන් දෙන මනුස්සයට කරදරයි. සීල් නොරකින්න මනුස්සයට සීල් ලකින්න මනුස්සයට කරදරයි. ඒ තමයි ලෝකෙ පේන්නේ. නා මෙහෙමත් ඔය නිස්සන්න වණෙන් ගිය පිරිසකට බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුරන්ට ওই ප්‍රශ්නේ කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි මෑතක ඉඳලා මේ ධර්මානුකූල වෙන්න පටන් ගත්තා, දන් දෙන්න පටන් අරගත්තා. හොඳ වැඩ කරන්න පටන් අරගත්තා. කවදාකවත් නැති විදිහට ප්‍රශ්න ඉන්න ගත්තා ලෙඩ වෙනවා. අවුල් නැති ආමතුල කියලා දෙන බුදු ඒ බලංගොඩ අපේ අපත්‍චි මෛත්‍රී ස්වාමීන් වහන්සේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඇත්ත තමයි. හැබැයි විපස්සනා භාවනාවට නම් ඒක වෙන්නේ නැහැ කියලා. අනිකුත් වැඩවලට නම් මාර බලවේගය එනවා විපස්සනාවට එන්නේ නැහැ. මොකද විපස්සනා මුල ඉඳලම මායයටත් ඒ දේශ කතාගෙනමයි යන්නේ. ඒ නිසා විපස්සනාව හරියට තියෙනවා නම් එයාට සාකච්ඡාවක් අවශ්‍යයි. එන කරුණු සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට මේක මේ ගල පොඩි ගලක පැල්මක් කරා මුලක් බහැලා මුල හොඳට පුපුරලා පුපුරලා අර මහා ගල දෙකට පුපුරලා දානවා වගේ මේ පුංචි මුලකින් දිගට දිගට වැඩනකොට මේ අපි ළඟ තිබුණ අවිද්‍යාව පලන්න පුළුවන්. ඒ නිසා සීලෙක හිරිනත් ඕනේ, බණ අහන්නත් ඕනේ, ධර්ම සාකච්ඡා කරන්නත් ඕනේ, අතරමැද භාවනා කරන්නත් ඕනේ. එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා අපි මෙතෙක් අගය කරපු ආඩම්බර කරපු කර්ණති බොරු නෙවෙයි. හැබැයි අර්ධ සත්‍ය ਸਰවචනසගේ ධර්මය ඊට වැඩිය බොහොම බලවත් දෙයක් අරදී ඉක්මවගෙන හඳ පායලා තියෙන වෙලාවක ඉර නැග්ගොත් හඳ ලීන භාවයටපත් වෙනවා වගේ තරු නොපෙනී යනවා වගේ අපි මෙතෙක් දන්න දේවල් කරුණික මුළු ගැන්නිලා අර සරුවචනාංශේ කියාපු දේ ඇත්ත වෙන්න පටන් ගන්නවා. ඒකට ගොඩක් කල් යනවා. ඉතින් ඒකතේ විවෘත භාවය ඇති කර ගන්න ඕනේ. ඇති කරගත්තාට පස්සේ තමයි අපේ ලෑස්ති ගතිය, බේවිච්ච ගතිය තියෙන්නේ මේක හැදෙන්න. ඉතින් ඒක නිසා ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. මලක් නෙළු මලක් වතුරින් උඩට ඇවිල්ලා තිබ්බට යාට ඒක පිපෙන්න බෑ ඉර පෑවුවේ නැත්තම්. ඉර පායනකොට මල උඩට ඇවිල්ලා තිබුණ නැත්තම් වතුරයට නම් ඒ පිපෙන්නේත් නැහැ. ඒ නිසා මල උඩට එන එකත් ඉර පායන එකත් දෙක එකතු වුණොත් මලේ විකසිත වීමක් පිපීමක් සිද්ධ වෙනවා. ඒ නිසා සමූහයක් වශයෙන් අපි කටයුතු කරාට කොයි කෙනාට ධර්මයේ වැටහෙයිද කොයි කෙනාට පොට පෑදෙයිද කියලා කියන්න බෑ. නමුත් මේ කරන ප්‍රයත්නයේ සාදු ක්‍රියාවක් හොඳ වැඩක්. ඒ නිසා අපි කාටත් වගේ උපදෙස් දීගෙන කටයුතු කරගෙන යනවා. ඒ නිසා හැම කෙනෙක්ගේම දැනට තියෙන දැනුම භාෂා ඥාණය ව්‍යාකරණ මේකට අවශ්‍යයි. අවශ්‍යයෙන් බැලුවොත් ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාන. සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා මේ අවිද්‍යාවට මුල් වෙන්න නැත්නම් නොදැනීමට මුල් වෙන මේ ආසව ධර්මය හරියට රාකලයක තියෙන මණ්ඩි වගේ. ඒ මණ්ඩි වලට පැණි රහ වැටෙන්න වැටෙන්න පැණි රහ කියලා කියන්නේ බොහොම අහිංසක ද්‍රාවණයක් නමුත් පැහුනට පස්සේ මධ්‍යසාර බවටපත් කරලා මත් කරනවා. මදයට පමාදයට හේතු කරන මධ්‍යසාර හදනවා. ඒ කලයේ බැලුවට මණ්ඩි පේන්න නැහැ. නමුත් මණ්ඩි සහිත කලයකට තෙලිජ්ජ දාපුවාම පැණි ද්‍රාවණයක් දාපුවාම පහුවෙන් දෙනකොට ගොජ දාලා ඒක මධ්‍යසාර හදලා තියෙනවා. මධ්‍යසාර බිව්වට පස්සේ මත් වෙනවා. ඒ අතරමැද පැහීමක් සිද්ධ වෙනවා. අන්නේ පැහීම පෙනිලා දැකලා සිද්ධ වෙන එකක් නෙවෙයි ඒ පැහෙන්න හේතු වෙන මණ්ඩි වගේ අපේ හිතේ පරණ පුරුදු රුචි අරුචිකම් වගේක් තියෙනවා අපි අහන දකින ගඳ බලන රස බලන පහස ලබන හිතන හැම දෙෙම අපි පුරුදු තාලයට තමයි සිද්ධ වෙන්නේ ඒ දේ බවට අපේ පුරුදු තාලය හරහා රූප බලලා සද්ද අහලා ගන්ධ රස බලලා ඍජු අත්දැකීමක් ලැබුවට පැසීමක් ඇති වෙනවා අපේ රුචි අරුචිකම් හරහා ඊට පස්සේ තමන්ම මේ බලන දේ හරහා මත්වීමකට මදයකට ප්‍රමාදයකට ලක් ඒක නිසා මේ තමන් මේ දකින දේම අවුලක් ඇති වෙන්නේ මුලාවක් මුසාවක් බවටපත් වෙන්නේ මායාවක් බවටපත් වෙන්නේ දකින දේ තියෙන මායා කරන ගතිය නිසා නෙවෙයි තමන්ගේ හිත ඇතුලේ තියෙන ආසව ධර්ම නිසා මේ මන්දි නිසා අන්න ඒක ඒ බලන කෙනා බලන වෙලාවෙදීම ඒක දැක ගන්නාසුලුව බැලුවොත් ඒක දැක ගන්නාසුලුව ඇහුම්කන් දුන්නොත් ඒක දැක ගන්නාසුලුව ගන්ධ රස පහස ගැටීමකට ඉඩ දුන්නොත් අර තේරෙන පටන් ගන්නවා මේ අවිද්‍යාව පහළ වෙන්නේ නිකම්ම නෙවෙයි අර තමන් මේ දේවල් දිහා පරණ පුරුදු තානෙට හොඳ නරක හරි වැරදි රුචි අරුචිකම් වශයෙන් මනින්ද යෑම නිසා අපි බලන දේ නෙවෙයි පේන්නේ අපිට බලන්න ඕන දේ තමයි පේන්නේ මෙන්න මේ මායාව හිත ඇතුලේ වෙන හැටි දැක ගන්න නම් කෙනෙක් කොච්චර අවංකව බලන්න ඕනද කිව්වොත් එහෙම නොබලන කෙනා මත් කිරීම සඳහා ඇස්බැඳුම් කරන මායාකාරයේ මේ නැති දෙයකින් එක එක මේ ඉගිලෙන පරියයක්ම වල පෙන්නනවා. පීනන මාළුවෙක්ම වල පෙන්නනවා. නානා ප්‍රස් බඳුම් කරනවා. ඉතින් මේ ඇස් බඳුම රස විඳින තරමින් බැලුවොත් අපි හැමදාම පච වෙනවා. අපි හැමදාම මත් වෙනවා. නමුත් මේ ඇස් බඳුම සිද්ධ වෙන හැටි සීමක් දැකීමක් දක්වා බලනවා කියන එක ලොකු විප්ලවයක්. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා උඹ උඹ තුලම මේ පංචක ධර්මයක් වැඩ කරන බව, ෂට ධර්මයක් වැඩ කරන බව, මායාවි ධර්මයක් වැඩ කරන බව දැකින්න ලෑස්ති වෙනවයි කියලා කියන්නේ Taman taman ආත්ම නිෂේධනයක් නෙවෙයි, ઈચ્છා බංගත්වයක් නෙවෙයි. එහෙම බලන් උත්සාහ කරේ නැත්තම් මම සුද්ධවන්තෙක් වශයෙන් තමයි මට පේන්නේ. ඔව් භාවනා කරනකොට පේන්න පටන් ගන්නවා මේ හිත කොච්චර චපලද කොච්චර වංචනිකද කොච්චර ෂටද කොච්චර මායාවිද ඒ ෂට මායාවී ගති කොච්චර දන් දුන්නත් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිස. කොච්චර සිල්ලක්වත් අඩු වෙන්නේ නැහැ. කොච්චර සමත භාවනා කරුවත් හරියන්නේ නැහැ. විපස්සනා විදි තමයි Tamanට පේන්න පටන් ගන්නෙ. ඉතින් අපි ගත කරන ජීවිතේදී අපි මේ වැරදි දකින්න නෙවෙයි හදන්නේ වහණ්ඩයි. ඒ වසංගන ජීවිතය අපි සදාචාර සම්පන්න ජීවිතය කියලා කියනවා. හැදියාව කියලා කියනවා. නමුත් සරුවච්චන් සඳහන් කරනවා තමන් ළඟ තියෙන වසංගන එක්කනට කවදාකවත් නිවනක් හම්බ වෙන්නේ නැහැ. තමන්ම තමන්ට රැවටෙනවා, ලෝකේ රැවටීමක් කරනවා. ඒක බීමත් මිනිස්සෙක් කරන වැඩක් වගේ. මදයට, පමාදයට ලක් වෙච්ච මිනිස්සෙක් කරන වැඩක්. ඒ නිසා තමන් ඉන්නේ දැනට මදේ බව, පමාදේ බව දැනගෙන ඒ තමන් තුල මේ මවාපෑම, මේ රංගපෑම, එහෙම නැත්නම් මේ තියෙන මායාකාරී ගතිය, ෂට ගතිය දැක ගන්න නම් Taman කොච්චරක් ඇති හැටිය දැක ගැනීමේ ආසාව තියාගන්න ඕනේද? ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමේ ආසාව තියාගන්න ඕනද කියන එක සහජයෙන් කාටවත් ලැබෙන්නේ නැහැ. උපත්යෙන් කාටවත් මගේ ඇති හැටිය බලා ගන්න ඕන කියන එක දැනෙන්නේ නැහැ. ඒක හරියට කියනවා නම් මේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ දැක ගන්න පුළුවන් කමේට නෙවෙයි සංසාරේ හැදිලා තියෙන්නේ. ඇහැ බලන්න ඕනේ කණ්ණාඩියක් කරා. ලෝකෙ තියෙන හයියම දේ තමයි දියමන්ති. දියමන්තියට දියමන්තිය කපන්න බෑ. ඒ විදිහට මේ සංසාරේ ගිහිලා තියෙන නිසා අපි මේ යමක් දැකලා තියෙනවා නම් ඒ දැකලා තියෙන්නේ මගේ ඇහැ පිළිබඳව මම දැකපු තාලෙට තමයි කවුදෝ කියපු නිසා. කණ්ණාඩියක තිබුණ නිසා මේක තමන්ගේ හැටමන් දකින්න බෑ. අන්නේ වගේ තමන් තුල තියෙන මේ ෂට මායාවී ගති වංචනික ගති දැක ගැනීම සඳහා ਸਰවඥාන්සේ මේ පෙන්නන ප්‍රතිපදාව හරියටම ක්‍රමයට ගියේ නැත්තම් මේක පිස්සු ඇදෙන තියෙන කෙටිම ක්‍රමය. ඒ ගැන කනගාටු වෙන්න එපා. මේ මේ ගැන දන්නේ නැතුව මේ මනස ගැන දන්නේ නැතුව ඒක පිළිබඳව සීලයක් නැතුව සුතයක් නැතුව සාකච්ඡාවකින් තොරව මේ වැඩ කරන්න පටන් අරගත්තොත් අපි දන්නේ නැති සංකීර්ණ යන්ත්‍රයකට එහෙන් මෙන් බොත්තම් මිරිකන්න ගිහිල්ලා මේක යන්ත්‍රේ හවුතු කරගන්නවා වගේ භාවනාවෙන් නොකර සීලයක සමා මේ නැතුව සීලයක් ධර්ම ධර්ම ශ්‍රවණයක් එහෙම නැත්නම් මේ සාකච්ඡාවකින් තොරව මේ වැඩේ කරන්න ගත්තොත් කවදාකවත් වෙන්න බැරි නිසා සරුවත් chance සඳහන් කරලා තියෙන මේ බුද්ධෝත්පාද කාලෙක විතරයි මේ ටික අපිට හම්බ වෙන්නේ ඒක විශාල සම්පත්තියක්. ඒ දේ නැති ලැබිලා තියෙන වෙලාවේ ඒ දේ කරගත්තේ නැත්නම් ඒක විපත්තියක්. දුර්ලභා ඝන සම්පatti තත්ත විවේකෝ විපත්ති. ලැබිච්ච මේ ඊටාම දුර්ලභ අවස්ථාව නැත්නම් අවස්ථාව ඊටාම දුර්ලභයි. ඒකේ පෙන්කලකල හිටියොත් විවේක වෙන්න ගත්තොත් විපත්‍යක් වෙනවා. ඉතින් ලෝකේ ඉන්න 199.99%ක්ම මේ ගැන කිසිම තැකීමක් නැහැ. ඒගොල්ලෝ ඉතින් ওই සැප විඳ විඳ ගත කරනවා. නමුත් ඒක අපිට නිදහස කාරණාවක් නෙවෙයි. නැත්නම් මට නිදහස කාරණාවක් නෙවෙයි. මම දැනගන්න ඕනේ මේ යමක් මයි ළඟ තියෙන මේ ෂටගතිය, මේ මායාවී ගතිය, මේ වංචනික ගතිය නැත්නම් මදය පමාදය බුදුහාමුදුරුවෝ දැක්කට වැඩක් නැහැ. අල්ලපු ගෙදර මිනිහා දැක්කට වැඩක් නැහැ. මමම දකින්න ඕනේ. ඒකමත් උනාට පස්සේ දැකලා වැඩකුත් නැහැ. වෙන්න තියෙන එක දැකලා වැඩකුත් නැහැ. වෙද්දිම උණු උණුවේ ලේ පිට අල්ලන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සාදු කියලා. නමුත් අපි එදිනදා ගත කරන ජීවිතේ අපි වැරදි වසාගෙන මායාකාරී ජීවිතයක් ගත කරන්නේ. වංචනික ජීවිතයක් ගත කරන්නේ. ෂට ජීවිතයක් ගත කරන්නේ මොකද ලෝකය කියන්නේ ඒ වගේ මත් වෙච්ච බීමත් වෙච්ච මිනිසුන්ගේ ලෝකයක්. ඇති හැටියත් එක්ක ජීවත් වෙන මිනිස්සයාට ලෝකේ ඉන්න බෑ. තන්නේ කරම කරන්නේ රංගපෑම. ඒක නිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා ඔබට මේ පරිවේෂණය කරලා උඹේ වංචනික ගති, ෂට ගති, මායාවී ගති දැක ගන්න ඕනේ නම් අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මිනිසු නැති තැනකට ඵලයන් අරඤ්‍යගත වෙනවා. ගහක් ඇසුරු කරපන් මොකද ගහත් එක්ක වංචනික වැඩ කරන්න බෑ. ගහ වංච කරන්නෙත් නෑ ඔබට. ශුන්‍යාගාරගතෝ වා උඹ වගේම පිස්සු ඉන්න තැනකට ඵලයක්. එහෙම නැත්නම් පිස්සු නැත්නම්කට ඵලයක්. මේ තියෙන පිස්සු තියෙන කට්ටිය එක තැන උනාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. සිල් රකින්න, බණහන, ධර්ම සාකච්ඡා කරන අයට එකිනෙකා අනුකම්පා කරන්න පුළුවන්. ඒ නිසා එක්ක කාම භෝගින් නැත්නම්කට ඵලයක්. එහෙම නැහෙනේ භාවනා කරන පිරිසක් විතරක් ඉන්න දැනකට ඵලයක්. ඉතින් මේක සාමාන්‍ය මනුස්ස සමාජශීලී දක්ෂ නැත්තම් දියුණු සමාජයේ හිතන්නේ ජීවිතෙන් පැන යාමක් ප්‍රශ්නෙන් පැන යාමක් නැවත කැලේට යෑම වනචර වීමක් වැද්දෙක් බවට පත් වෙන්න හදනවා මෙච්චර දිනු යටිතල පහසුකම් තියේදී මෙච්චර දිනු සැප පහසුකම් තියේදී මොකටද කැලේකට යන්නේ කියලා සරුවචාන්සේ සඳහන් කළා තියෙන්නේ මේ මවාපාන ලෝකේ ඉඳගෙන හරිම අමාරු එක්කෙනෙකුට තමන් රංගපෑමකින් තොරව ගතකරනට අරණ්‍ය ලේසි ඒ නිසා කාමභෝගී කැලේට කැමති නැති බවත් ඇති හැටි දකින්න කැමැති කෙනාට කැලේ තනම් වටිනා විද්‍යාගාරයක් කොහොක්වත් නැහැ. ඒ නිසා ආරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම මේ පරිශ්‍රණය කරනකොට පරිශ්‍රණාකාරයක් වගේ අපිට උදව් වෙනවා. ඒක නිසා නිස්සරණ වගේ වනේ වගේ තැනකට පිටරට කෙනෙක් ආවොත් එහෙම නැත්නම් මේ අහපු නැති කෙනෙක් ආවොත් කැලේ දකින්නකොටම එයාට හිතෙනවා මොකද්ද ආධ්‍යාත්මික ගතියක් මොකද්ද ආගමික ගතියක් ඒ හරියට හරියට ඒගොල්ලන්ට මතක නැතුව වගේ අපි මේ වැද්දන් ඔය මේ කැලේ ඉඳලා එළියට ගිය જાතියක් ආපහු වෙනවා කියලා මතක නැහැ අපි කොළඹම හැදිච්ච જાතියක් වගේ පෙන්වෙන්න තියෙන. නිකන් හිතාගෙන ඉන්නේ. ඔක්කොම වැද්දෝ. වැඩි ගති ඔක්කොගෙම හිතේ තියෙනවා. වැඩි නෙවෙයි. උර්ග ගති තියෙනවා. ඕනම කෙනෙකුට පුළුවන් ලේ පිට සතෙක් කණ්ඩ කබරෙක් පණදි සතෙක් ගිලිනවා ඒ තරම්ම ෂටයි මේ ශරීරේ. ඒ තරම්ම ෂටයි මේ හිත. ඒ තරම්ම ෂටයි අපේ චරිතේ. අපි මේක වසාගෙන සීලවන්තෙක් වගේ සීලවන්තියක් සිල්වතියක් වගේ හිටියට නින්දෙදී හීනේදී බලන්න මොකද වෙන්නේ කියලා බයලජ්ජා දෙක තියෙනවද කියලා. එහෙම නැත්නම් මරණාසන්න වෙලාවේදී බලන්න ඕකෙන් අපිට වැඩක් වෙයිද කියලා. ඒක නිසා අපි කැලේට ගිහිල්ලා මේ විවෘත වුණොත් අපිට දැක ගන්න පුළුවන් භාවනා කරනකොට මේ ෂට ගති මායාවේ ගති නැත්තම් මේ සමහරලාට විද්දි මේ භාවනා ලෝකේ කියලා ආසේ අනුසේ ධර්ම කියලා මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ කරන්නේ ජපමන්තර කියලා අර යකා අවුස ගණ්ඩායි. ජපමන්තරේ හරිනම් ඉතින් කපුව පරල වෙනවා. එහෙනම් අපේ ඇඟට තේරෙන්න පටන් ගන්නවා භාවනාව හරියනකොට අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඉතින් මේක භාවනා කරන හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. නමුත් උඟ දෙනෙක් ඒ බලාපොරොත්තු නැති නැත්නම් නොදන්න දේ ඉන්නතන නවමුතා වෙනකොට බුද්ධම බයකටපත් වෙනවා. ඒක නිසා සරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා බුදුන් අදහගෙන ධර්මය අදහගෙන සංඝය අදහගෙන සීලයක පිළිහිටවගෙන මේක කරන්ඩ කරනකොට Tamanට දැක ගන්න පුළුවන් මේ කෙලෙස් වල වෙනස් වෙනස් විකල්ප පැති දවසක නිකන් හරියට මේ පොඩි වෙලාවකට මේක සුද්ධ කරලා ඒ හරහා කොහොමද ඇහෙන් රූප බලනකොට කොහොමද සද්ද ඇහෙනකොට කොහොමද කියලා බලා ගැනීම සඳහා කරන පරිශ්‍රණයක් තමයි මේ දවස් 10ක වැඩමුළුවක් දවස් 5ක වැඩමුළුවක් 3ක වැඩමුළුවක් වගේ අපි කැලේකට ගිහිල්ලා අමුතු තාලයකට මේක කරනකොට බුදුසාංශය අහනවා මහණෙනි දන්න කෙනාට දකින්න කෙනාට කෙලස් කපන්න පුළුවන් වසංගන කෙනාට නම් කවදාවත් බෑ නෝ අජානතෝ නෝ අපස්සතෝ තමන් ළඟ කෙලස් තියෙනවා කියලා පිළිගන්නේ නැති කෙනාට කවදාකවත් කෙලස් කැපීමක් වෙන්නේ තමන් ළඟ කෙලස් තියෙනවා කියලා අස්පනා අපිට නොදකින්න කෙනාට කවදාකවත් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෙලස් මතුවෙන්න ඇරලා මේ මතුවෙන කෙලස් දිහා නොසලෙන මනසකින් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක පළවෙනිම පියවර බාටපත් වෙනවා කෙලෙස් දැකලා කෙලෙස් වලට බය වෙන්නත් එපා මේ කෙලෙස් දැකලා වසන් ගන්නත් එපා මේක තමයි අපිට කරන්න අමාරු දෙය මේදි සරුවචනන්සවා කිංච බික්කවේ ඥානතෝ කිංච පස්සතෝ ආසවාණං khයං වදාමි මානි මොනව දැක්කොත්ද මොනව දැනගත්තොත්ද කෙනෙකුට මේ තමන්ගේ වංචනික බව ෂටගති මායාවේ ගති එහෙම නැත්නම් නিত্য දේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතන මේ විලෝපණය අසුබ දේ සුබයි කියලා හිතන විලෝපණය සුඛයක් කියන්නේ දෙන්නේ නැති දුක්ඛදායක දේ සුඛයි කියලා හිතන විලෝපණය අනාත්ම උදේ ආත්මයි කියලා හිතන මේ විලෝපන දිහා දකින්ද මොන විදියට මොකද්ද බලන්න ඕනේ ඊට පස්සේ මේ උපනිෂා සූත්‍රයේ දිග ඇරෙනකොට සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදෝ ඉති රූපස්ස අත්ංගමෝ මේ ශරීරයේ තියෙන රූප කොටස් අපි ගත්තොත් ආස්වාස ප්‍රස්වාසයේ ගත්තොත් රූප ධර්මයක් විදිහට ඒක මතුවේ නැහැරි දකින්න මේ මේක රූපයක් කියලා දකින්න ඒක මතුවේ නැහැරි දකින්න ඒක නැති වෙන හැටි දකින්න ආස්වාසි කියන්නේ රූපයක් වායු පොට්ටබ ධාතුව ඇති වෙන හැටි දකින්න ඒක නැති වෙන හැටි දකින්න ප්‍රස්වාසය ඇති වෙන හැටි දකින්න ප්‍රස්වාසය නැති වෙන හැටි දකින්න සද්ද රූපයක් ඇවිල්ලා කනට වදිනවා ඒක තියෙනකන් ඒක සද්දය ඇහිලා ඒක නැතිවෙන පස්සේ නැති වෙන හැටි දකින්න. ඇඟට නැත්නම් ඇහැට වර්ණ රූපයක් රූප රූපයක් ඇවිල්ලා වදිනවා. ඒකට පෙනීමක් වෙලා ඒක නැති වෙන හැටි දකින්න. එතකොට නහයට ගඳක් එනකොට ගඳ ඇති වෙලා නැති වෙන හැටි දකින්න. දිවට රසක් තියෙනකොට ඇති වෙලා නැති වෙන හැටි දකින්න. මේ කයට පහසක් ලැබෙනකොට ඇති වෙලා නැති වෙන හැටි දකින්න. මනසට ධර්මාරම්මණයක් හිතවිල්ලක් ආවේගයක් එනකොට ඇවිල්ලා නැති වෙන හැටි දකින්න කියලා මනසට එන කොටස පැත්තක තියලා අර රූප කොටස් වල ඒක රූප රූප බව දන්න ගතියත් ඇතිවීමත් නැතිවීමත් දැකීම තමයි මේ භාවනාවේදී සරුවචනාචි අපට නොදැක්ක දෙයක් දැක ගන්නා දැක ගන්න කැමති කෙනෙක් වතෙන් කල යුත්තේ කියලා පෙන්වනවා. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේ රූප જાති රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා පොතේ රූප જાති පහක් තියෙනවා. වෙන විදිහට කියනවා ඔච්චරයි රූප තියෙන වෙන් එහාට මොකක්වත් නැහැ. ඇහැට ගැටෙන වර්ණ රූප තියෙනවා, එතකට රූප රූප කියනවා. කනට ඇහෙන ශබ්ද රූප තියෙනවා. නාසයට දැනෙන ගන්ධ රූපේ තියෙනවා. දිවට දැනෙන රස රූපේ තියෙනවා. කයට දැනෙන පොට්ටබ්බ රූපේ තියෙනවා. ඔච්චරයි භෞතික විද්‍යාඥයෙකුට ඔයින් එහාට කවදාකවත් වෙන රූපයක් තියෙනවා කියලා කවදාකවත් කියන්න බෑ. මේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන එකේ මේ පහම දඟලන්න ගත්තොත් එකක්වත් දැක ගන්න බෑ. මේ නිසා සරුවචනංච අපිට කියනවා රූප රූපත් එක්ක තියෙන ගණතුන අතරකරනද පරිේශන මට්ටමේදී ඇස් දෙක වහගන්නයි කියනවා. ඉතින් කාට හරි අපිට බෑ ඇස් දෙක වහන්න Taman මනාපෙන් හිතා ගන්න ඕනේ මේ භාවනා කරන වෙලාවේදී මේ වැඩේ හරියන්න නම් රූප ගනුදෙනු නැත්නම් චක්කුද්්වාරයේ කියන ඒ ගනුදෙනු ස්ථානේ පොඩ්ඩකට తాවකාලික වහලා තියන්න කනට ඇහෙන සද්ද එක්ක අහන්න එපා නැත්නම් පුළුවන් තරම් සද්දර්ජනකට යන්න. එම සුවඳ ගඳ නැති සාමාන්‍ය වාතාවරණයක් ඇති කරගන්න කටට රස බලන්න එපා. නැත්නම් අවධානය දිවට දෙන්න එපා. කතාවෙන් හෝ රසයෙන්. මේ කයට වෙන දේ බලන්න. ඉතින් මේ භාවනා ඉදගත් යෝගාවචරයෙකුට දෙන උපමාව තමයි ඒ පසු කාලින සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම ඉලපු හත් අවුරුදු සාමණේර නමක් රහත් වෙච්ච විශේෂඥ මහාචාර්යවරයෙකුට දෙනවා නිදර්ශනයක් මහාචාර්යවරයෙක් ඇවිල්ලා මහාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ සත්පුරුෂයන් වහන්සේ මට කමටහනක් දෙන්නේ කියලා. ඉතින් දන්නවා මේ මහාචාර්යවරුන්ට හරිම අමාරු මොනවාක්වත් උගන්වන්න පඬිතුකම් වැඩි. තේරෙන්නෙම නැහැ. ඔක්කොම absent minded professorsලා තමයි ලෝකේ ඉන්න හරියක් ඉන්නේ. ඌ කවදාකවත් සතුටුමත් වෙන්න බෑ. මොකද ඌ ඉතිහාසය පිළිබඳ මහේස්ත්‍රාත් මේ මහාචාර්යවරයෙක් නැකයි ඉතිහාසෙම වැටලා යනවා. ඉතින් උපන්දානිලා ඉතිහාසෙම කතා කරන්නේ. අයියා දන්නේ කනේ. ගමේ කොල්ලෙක් ගියාලු ඉතිහාස ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න. ඊට පස්සේ ඉතින් ඌ උත්තර ලියගන්න බරෝ ගෙදර ඇවිල්ලා අම්මට කිව්වලු මම නම් පේල් කියලා. අල්ලපු ගෙදර එක්කනාගේ දරුවා දක්ෂයිලු. ඉතින් යා පඬිතුකට ඇහුළු ඔයාගේ දම අබ්බවත් ඉස්කෝලේ ගියා නේද ප්‍රශ්න පත්‍රයක් ලිව්වා නේද මොකද කියන්නේ කියලා. අනේ බලන්නකෝ ඉතින් ඒ ළමයා කොහොම උත්තර දෙන්නද? ඒ ළමයා ඉපදෙන්නත් ඉස්සර දේවල් ඒ ළමයාගෙන් අහලා තියෙන කිව්වලු. බෑනේ ඉතින් එහෙම කරා. විශේෂඥයා එහෙම නේ ඉතිහාසෙදෙත් නෑ ඌ මාත් වර්තමානයේ ඇත්තෙම නෑ ඉතිහාසෙමයි. අනාගතේ බලන එක පේන කියන එක ඒකමයි. කාටවත් මේ වර්තමානේ ගන්න බෑ. ඉතින් ඒක නිසා මහාචාර්යවරයා ගියාට පස්සේ අර පුංචි ආමුදෝ හොඳටම හිත තෙද ගන්නලා එයා කියනවා හිල් හයක් තියෙන උඹහකට තලගොයේ රිංගුවොත් තලගොය අල්ලන්න කැමති මාස්සද්දා මොකද කරන්නේ? ඔබතුමාම උත්තර දෙන්න ඒ අනුව තමයි මම කමටහන දෙන්නේ කියලා. ඉතින් අර මහේසා මේ මහාචාර්ය හාමුදුරුවෝ මේ පොටිල කියලා හාමුදුරු කෙනෙක් ඉතින් හැමදාම සාමාන්‍ය බුද්ධියෙන් කියවලු තලගුවේ කල්ලන්න ඕන නම් උඹහක් ඇතුළට ගියාට පස්සේ හිල් පහක් වහලා හයක් තියෙනවා නම් පහක් වහලා පහසු තැනක එක හිලක් තියලා අරගෙන ඒකෙන් දුම් පිඹිනවා ඊට පස්සේ තලගොයා දුම් වැදුනාට පස්සේ එළියට එනවා එන්න තියෙන එක හිලයි දැන් ඇරලා තියෙන හිලෙන් විතරයි ඉතින් වැද්දා කැමති දෙයක් කරගන්න ඕන විදිහට තලගොයා අල්ලා ගන්නවා ඊට පස්සේ ගලු තමුන්නාසිත ඉඳගත්තට පස්සේ උඹහක් වගේ තමයි ඕකේ හිල් හයක් තියෙනවා. ඇහ කියන්නේ එක හිලක් ඕක වහගන්න. කන කියන්නේ තව හිලක් සද්ද අහන්න යන්න එපා. නාසය කියලා කියන තව හිල් දෙකක් ගඳ සුවඳ බලන්න යන්න එපා. කට කියන්නේ තව හිලක් ඒකත් වහගන්න. ඒකල විල මේ කය කියන හිල විතරක් අරගෙන නැත්නම් කයට අවධානය යොමු කරලා ඕකේ තලකෝ ඇදියා බලන්න. ඒ හිතන්න යන්නත් එපා. ඉතින් මේක තමයි කායानुපස්සනාව කියලා කියන්නේ. ඉතින් අපිට වාඩි වෙන්න කියලා දැන් අපි ਸਰවචන්සික රූපයක් පිටිපස්සේ තියාගෙන අපි ඒකෙන් පෙන්වන්න හදන්නේ ඇහ කන දිව නාසය කියන පහ හතර පහෙන් හතර අපි ස්වේච්ඡාවෙන් ක්‍රියා නොකරන තැනකටපත් කරනවා ඒකලියල මේ කයේ සිදුවෙන දේවල් මේකද හොඳට මතක තියාගන්න හිතාමතා කරන දේවල් නතර කරලා අනායාසයෙන් සිදුවෙන හුස්ම ටික හෝ මේ ඉඳගෙන ඉන්න එක දිහා බලන් හිටපුවාම මේක තමයි ලෝකේ තියෙන ලොකුම පිංකම කියලා කාට හරි කිව්වොත් ඒක තමයි ඒත්තු ගන්නට අමාරු දෙය. මේ ඇස් දෙක වහගෙන කනට එන සද්දත් ගණන් නොගෙන නැත්තම් බීරෙක් වගේ ඉඳගෙන නාසයේ දිව ක්‍රියා කරන එක ගණන් ගන්න එපා එන සංඥා ගන්න මේ කයට පූර්ණ අවධානය යොමු කරගෙන මේ කයට හිත ගත්තොත් ඒක භාවනා ජීවිතයේ තාමත් වැදගත් ළඟාවීමක් ඒක සරුවත් chance සඳහන් කරනවා අපි නිකමට හිතමු අපි මේ වෙලාවේ Tamange ගෙදර හිටියා නම් ඒකෙදී අපිට මේ හරක බාන පිළිබඳ රත්තරම් මිනිමුතු පිළිබඳව නෑදෑයෝ පිළිබඳව යුතුයකම් ගොඩාක් දේවල් හිතේ තියෙන නිසා අපිට එන දුක් කරදරවල සීමාවක් නැහැ. අසහනතාවල පීඩනේ සීමාවක් නැහැ. ඒ නිසා අපිට පේනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැට කසපාර 300යි කන බරපතල වැඩ ඇති අපරාධකාරයෙකුට වගේ තමයි gedara නෑදෑයි වට කරගත්තට පස්සේ කස නෙවෙයි උන් ගහන්නේ අපිට බූවල්ලිගෙන් ගහනවා. දෙන්න හරියක් කරදනමනේ. දවසට 300 300 තුන් සැරයක් ගන්න. ඉතින් එතකොට හිතනවා අනේ අම්මේ කැලේට රිංග ගන්න ඇති කියලා ඒ ඊසන උනා වෙලාව දෙන්නේ භාවනාවට ගන්න නැහැ. ඉතින් එතකොට ඒක තව කචල් එකක්. මෙහිද නැහැ කියලා. අපි හිතමු යම් ආකාරයකට කතා කරලා ඔන්න ඉඩ ගත්තයි කියලා. දැන් කැලේට ආවට පස්සේ මේකේ අර කියන කිසිම තැපක් නැහැ. එතකොට මේ මනුස්සයා හිතනවා අනේ මේකේ දැන් කොහොමද රැය ගන්න නැතුව ගත කරන්නේ? කොහොමද මේ මේ පොඩි ඉඩේ කොහොමද ගත කරන්නේ කියලා අර අමාරුවෙන් හරක බාන පිළිබඳ තියුණ ආශාව, තණ්හාව, මනාප, අඹදරුවන් පිළිබඳව, ගෑනු පිරිමි පිළිබඳව, රන් මිනිමුතු පිළිබඳව තිබුණේ අතහැරලා මේකට ආවට පස්සේ සරුවත් chance සඳහන් කරනවා කැලේ වාසී හරි වෙහෙස කරයි කියලා. කැලේ වාසී හරි දරතයක් කියලා. අමාරුයි. ඉතින් එතකොට යාර කල්පනා කරනවා දැන් අර මහා ගිනි ගොඩක් අයින් කරාට දැන් ඒ විනෝඩ ඇල්ලුවොත් ගිනි ගොඩක්. දැන් ඉතින් මෙතන දරතයක් එන්න පටන් ගන්නවා. අරන්නේ ජීවිතේ කොහොමද ගත කරන්නේ? ඉතින් මේකේ තියෙන නීති රීති මේක රැයට ගන්න දෙන්නේ නැහැ, කතා කරන්න දෙන්නේ නැහැ. අරකයි මේකයි දැම්මට පස්සේ ඉතින් බරපතල වැඩ ඇතුව හිත දනුවමක් වගේ ඔන්න එකතු කරගත්තා. හැබැයි මේක තමයි තනමලා තනමලා ගත්ත ඔන්න කිරිවැදෑනි. දැන් මේක ආවට පස්සේ මල හොන්තුව හරි කරදරයි. දැන් මේකට පස්සේ ගිහිලා ඉඳගත්තට පස්සේ මේ කැලෙත් අමතක කරලා කයට හිත ගන්න පුළුවන් නම් සරුවචනන්සේ සඳහන් කරනවා අපිට හරක බාන පිළිබඳ ප්‍රශ්නයක් දැන් එන්නේ නැහැ. දුවදරුව ප්‍රශ්නයක් එන්නේ නැහැ. රත්තරන් මිනුමත ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගමේ යුතුයකම් මොකුත් නැහැ. මොකද අරණ්‍යයක ඉන්නේ. අරණ්‍යයේ ඉඳලා දැන් අඹ හිතපන් කයට ගත්තයි කියලා අවධානය. අරණ්‍යයේ දරතයක් නැහැ. හැබැයි කයේ හිත තියා ගැනීම මල කරදරයක්. හැබැයි ඒකට හිත ගැනීම නිසා gedara dora කරදර ඉවරයි, අරණ්‍ය කරදර ඉවරයි. මේ කයට ගත්තට පස්සේ කිසිම කෙනෙකුට කයේ පවතින හිත රෝසමල් යානාවක් නෙවෙයි. ඒක හරීම වෙහෙස කරයි. නමුත් ඒකෙන් අයින් වෙන කෙලස් ප්‍රමාණය බලන්න කියනවා. කයේ එක චිත්තක්ෂණයක් හිත තියෙනකොට ගමක ඉන්නකොට, ගෙදරක ඉන්නකොට තියෙන සියලු දර්ථයන් අයින් වෙනවා. අරණ්‍ය දර්ථයන් අයින් වෙනවා. කය හිත දැත්තන් දන්න පොඩි වෙහෙසක් තියෙනවා. අන්න භාවනා විදිය අපිට පුළුවන් නම් තව චිත්තක්ෂණයක් හිත gedera යන්න දෙන්නේ නැතුව අරණියට යන්න දෙන්නේ නැතුව කයේ තියාගෙන ඉන්න තව චිත්තක්ෂණයක් එතකොට දුකක් තමයි නමුත් දන්න ප්‍රමාණයක දුකක් ඒ වෙනුවෙන් බොහෝ දුක්ඛන්දක් අයින් කරන්න පුළුවන් මේ නිසා කයේ හිත පැවැත්වීමේදී ඒ යෝගාවචරයට මේ කයකට හිත ගැනීම නිසා සියලු පාපයන්ගෙන් වෙන්වීම සිද්ධ වෙනවා කියන කාරණාව දන්නවනම් යාට තියෙනවා මේ ලෝකේ කළාගේ උප්පරිම පින තමයි ඒ පාපයෙන් වෙන් වෙලා Taman අරමුණු කරන අරමුණු දැනගෙන ඒක වෙහෙසක් හැබැයි. කය හිත තියෙනක වෙහෙසක් මේක දිගට පවත්වාගෙන යන එක. ඒ දරතයේ ඒ වෙහෙසේ ඒ දැවිලි තැවිලි වල දිකට හිත පවත්වනකොට දන්නවා මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි gedara නෙවෙයි වෙන කෙනෙක් ගැන නෙවෙයි මම දැන් මෙතන. මේක තමයි අපිට ජීවිතයකට අඩු කරන්න පුළුවන් අවම කෙලෙස් ප්‍රමාණය. මේක දන්නවනම් යම් කිසි කෙනෙක් ඕනම කෙනෙකුට තේරෙනවා හිත පිට යනවා තමයි. සද්ද ඇහෙනවා තමයි. වේදනා එනවා තමයි. ආනාපානෙන වැටෙනවා තමයි. නමුත් මට කැමැති වෙලාවක මගේ හිත කයට ගන්න පුළුවන්. මේක තිරිහෙනෙකුට කරන්න බෑ. යක්ෂයෙකුට කරන්න බෑ. භූතයෙකුට කරන්න බෑ. දෙවියෙකුට කරන්න බෑ. බ්‍රහ්මයෙකුට කරන්න බෑ. ඒකයි මේ මනුස්ස ලෝකෙට කියන්නේ මඟුල් සක්වල කියලා. අපිට ඕනේ නම් මේකට ගන්න පුළුවන් ඒක වෙහෙසයි. වෙහෙස වුණාට රටක ලෝකයක කරදර, ගමක කරදර, අරණ්‍ය කරදර නැති වෙනවා. ඊට පස්සේ සරුවත්‍යංශය සඳහන් කරනවා මේ කය කියන හතරමා භූතයෝනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ හතර දෙනා මේ හතර මහා ධාතුන් හතර දෙනාම එක සැරේ ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ එක සැරේට එක්කරයි. උඹ මේ ඇවිස්සෙන එකට විතරක් හිත යෙදුවොත් හතර දිනාගෙම කරදර පැත්තකට එනවා එක ධාතුවක් එක්ක විතරක් ඉන්නවා. මේ නිසායි ආස්වාස් ප්‍රස්වාසයේදී වායෝ පොට්ටබ්බ ධාතුවේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් පඨවි ධාතුවෙන් එන කරදර, ආපෝ ධාතුවෙන් එන කරදර, තේජෝ ධාතුවෙන් කරදර නැතුව ආස්වාස් ප්‍රස්වාසයේ හිත තියානකොට ඒක හරි වෙහෙසයි. හරි කරදරයි. කම්බිය ඇවිදින්න වගේ. නමුත් එකකට හිත යෙදීම නිසා අනිත් තුනෙන් එන කරදර නැති වෙනවා අරණෙන් එන කරදර නැති වෙනවා කයෙන් එන කරදර නැති වෙනවා ගමක රටක කරදර නැති වෙනවා මේ වායෝ ධාතුවේ හිත පවතින තාක්කල් Tamanට කිරන්න පුළුවන් මනින්න පුළුවන් දන්න වූ අරමුණු ප්‍රදේශයක් තියෙන වෙහසක් තියෙන මෙන්න මේකේ හිත දිගට පවත්තන්න පවත්තන්න ඒ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා මෙතෙක්කල් මම විඳලා තියෙන වෙහස කරදර දුක් කිසි දවසක පොත් ලැබීමක් කරලා නැහැ. කෙලෝරක් නැතුව අතීත දුක් විඳලා තිනවා අනාගත දුක් විඳලා තිනවා රටක දුක් විඳලා තිනවා අරණ්‍යක දුක් විඳලා තිනවා කායක දුක් විඳලා තිනවා නමුත් දැන් ආස්වාස කරන වෙලාවේදී ආස්වාසයෙන් එන දුක් ප්‍රමාණය මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් පොත් තබන්න පුළුවන් ඒකට ප්‍රසවාසයෙන් මෙහෙමයි කියලා ඒව හොඳ දේවල් නෙවෙයි වෙහෙස නමුත් ඒ වෙහෙස මනින්න කියන්න පුළුවන් නිසා කවදා හෝ මේ යෝගාවචරය ආස්වාස ප්‍රසවාසයත් එක්ක දිගටම ඉන්න පුළුවන් නම් යාට තේරෙනවා මේ ආස්වාසේ ඇති වෙන හැටි මේ ආස්වාස කියන වායෝ ධාතුව මෙන්න හට ගන්නවා මෙන්න නැති වෙනවා ආස්වාසය හටගන්නේ 100ට 100ක්ම අහම්බෙන් නැති වෙන්නේ 100ට 100ක්ම අහම්බෙන් මයි කිසිම සම්බන්ධයක් නැති වුණාට ඒක ඒක විහිම්ම හට ගන්න ස්වරූපයක් තියෙනවා සේත නැතුව 100ක් නැති වෙන ස්වරූපයක් තියෙනවා. මෙන්න හැට ගැන්ම මෙන්න නැතිවීම. වායෝ පොට්ටබ්බ ධාතුව කියන රූපේ දැනගත්තාම මගේ අරමුණ දැන් ආස්වාසේ මෙන්න ආස්වාසය ඇති වුණා මෙන්න ආස්වාසය ආස්වාසයෙන් ප්‍රති වුණා මේ දෙකේදී කිසිම පූර්ව ලකුණක් තොරව අහසේ විදුලි ඡාපයක් ඇදුනා වගේ ඔන්න ආස්වාසේ මතු වුණා ඒක නැති වුණාට පස්සේ කපුරු පුච්චපු තැන වගේ මොකක්වත් නැතුවක 100ක් නැති වෙනවා. ඊට පස්සේ ප්‍රසවාසය මතුවෙනවා ඒක නැති වෙනවා. මේක දිහා හොඳට බලනකොට තේරෙනවා මේකට මම යවුනේ නැහැ. චේතනාව ඕනේ නැහැ. අදිෂ්ඨාන ඕනේ නැහැ. ප්‍රාර්ථනා ඕනේ නැහැ. මේ ආස්වාද ප්‍රසවාසයේ කය පැවැත්වීමේදී ඉබේ ඉබේම සිදුවෙන එකක් මේක දෙස හරියට හිතන්න අනුංග එකක් වගේ බලන්න ඉන්න පුළුවන් නම් අර දරදයක් නැති වෙලා යනවා. මේක දැස බලා සිටීමේදී ඇති වෙන වෙහෙසක් නැති වෙනවා. එතකොට තමන්න තියෙන ආස්වාද ප්‍රසවාසය අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒක ගොඩක් වෙලා යනවා. මේක හුරු කරගන්න. ඒක තියෙනවා ආස්වාසය ඇති වෙනවා නැති වෙලා යනවා. ප්‍රසවාසය ඇති වෙනවා නැති වෙලා යනවා. මට මේකේ නඩු නැහැ. මට මේ අතවාසියකුත් නැහැ. ආතති ගන්න දෙයක්වත් නැහැ. ස්වභාවයෙන් ඇති වෙලා ස්වභාවයෙන් නැති වෙලා යනවා. මෙන්න මේක හොඳට පුරුදු කෙරුවොත් හරියට හුස්ම ගන්න මොනම වෙහසක්වත් ගන්න ස්වභාවයෙන් ඇති වෙනවා ස්වභාවයෙන් නැති වෙනවා දිගට බලහියොත් පේනවා අපිට ආයාසයෙන් තොරව හුස්මවත් ගන්න බෑ කියලා මේ ස්වභාවික හුස්මටවත් අපිට කරන්න බෑ අපි මේක හුස්ම ආයාස කරන්න ගන්න එතකොට තමයි ඒකක්මයි වෙහෙසයි ඔක්කොම එන්නේ ඒ නිසා මුලින් මුලින් හැම කෙනාම මේක ආයාස කරනවා ඊ ආයාස කරන හැම තැනම ෂටගතියක් තියෙනවා ආයාස කරන හැම තැනම මායාවී ගතියක් තියෙනවා ආයස කරන හැම තැනම වංචනික ගතියක් තියෙනවා. ඒ නිසා ස්වභාවයෙන් හුස්ම වැටෙන්න අරින්න පුළුවන් නම් අපි හිතුවොත් ඉපදිලා දවස් දෙකක් විතර ගිය බබෙක් නිදා ගන්න ඇරලා බබා දිහා හොඳට බලාන හිටියොත් කොච්චර සුන්දරව ඒ ළමයා හුස්මක් අරගෙන අතාරිනවා. ඇති කරගන්න ආස්වාස කරනවා ප්‍රසවාස කරනවා. ඒ අම්මා ඒක දිහා බලාගෙන හිටියොත් බබා හොඳට නිදාගෙන ඉන්නකොට ඒ ආස්වාස ප්‍රසවාසයේ කොහොමද අන්නේ වගේ Tamanගෙම හුස්මත් මුදුවට තැම්පත් වෙන්නලා ආයාස කරන්නේ නැතුව මුලින් ආයාස කරන්න වෙනවා නැවතත් කියනවා. මේක දේශ බලාන හිටියොත් Taman දිහාම වෙන කෙනෙක් වගේ මේ බලන බැල්ම හරියට බුදුහාමුදුරුවෝ මන් දිහා බලන බැල්ම වගේ බලන. ඒ නිසා අපිට බුදුන් දකින්න ඕනේ නම් හුස්මට යන්න ඇරලා හුදුවට යන්න ඇරලා බලාගෙන ඉන්න අනායාසයෙන් ආස්වාද ප්‍රසවාස වෙනකොට ඒක වෙත කිසියම් පූර්ණ නිගමනකින් තොරව මේ දා බලන්න හිටියොත් මේකට බුදුහාමර පාවිච්චි කරන වචනේ අහිංසක කියන වචනේ. යම් දවසක හුස්ම අහිංසක වුණොත් එයා මුනිවරයෙක්. හුස්ම අත ගෑවොත් පුම්බණ්ඩ හකුලන්න ගියොත් නයි බිම්බින්න වගේ පිඹින්න ගත්තොත් ආයාස කරන්න ගත්තොත් අහිංසකමක් නැහැ ෂට ගති මායාවී ගති වංචනික ගති එනවා. ඉතින් අපි අදිස්ථාන කරගන්නවා මට ඕනේ නැහැ ෂට වෙන්න. මට ඕනේ මායාවී වෙන්න. මට ඕනේ වංචනික වෙන්න හුස්මට අහිංසකව යන්න දෙන්න. කොච්චර වෙලා යයිද කියලා බලන්න. කොච්චර වෙලා යයිද ස්වභාවයෙන් හුස්ම ටික වැටෙන්නේ. අන්නේ වෙලාවේදී මගේ මේ ප්‍රයත්නය නිසා මගේ මේ භාවනා නිසා මට අද ස්වභාවයෙන් වැඩන හුස්ම දිහා බලන් ඉන්න පුළුවන් කියලා ඒක දිහා බලන් ඉන්නකොට එකයි වෙන්නේ හුස්ම තැම්පත් වෙනවා. කවදාවත් ඇවිස්සෙන්නේ නැහැ. ඒක නිසා සරුවත් සංසේ සඳහන් කළා තියෙනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති මේ හුස්ම මයි නමක් අදිනා වගේ හෝසෝස් ගාලා මුලින් යනකොට එයා හොඳට දන්නවා දැන් නම් හුස්ම ගොරෝසුවට ආස්වාස්වාසා සිද්ධ වෙනවා මේක අහිංසකව වෙන්න ඇරියොත් අනායාසයෙන් වෙන්න ඇරියොත් නිදැල්ල වෙන්න ඇරියොත් කෙටි හුස්මක් බවට පත් වෙනවා රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඉතින් සමහරු ඉස්සලා ඉස්සලා හයිය අරගෙන පස්සේ හිමීට හුස්ම ගන්න හදනවා. ඉතින් වෙන්නේ මොකද්ද ඔළුවේ කැක්කමයි නානා ප්‍රකාර ලෙඩ වෙනවා. මේ කියන්නේ මේ හුස්ම මයින්හමක් අදින්න වගේ කරන එක නෙවෙයි. පටන් ගන්නකොට ගොරෝසුයි. ඒක ආයාසයෙන්තර යන්න අහිංසක වෙන්න වෙන්න මේක සුකුම වෙලා සුකුමතර තත්වයකටපත් වෙනවා. එතකොට බලන්න පුළුවන් මෙන්න හුස්ම ඇති වුණා ආශ්වාසය මෙන්න නැති වුණා. මෙන්න ප්‍රශ්වාසය ඇති වුණා මෙන්න නැති වුණා. ඇතිවීමත් මොනවත් නැත්තරකින් හටගෙන නැතිවීම ශේෂ විරහිතව නැති වෙනවා මෙන්න මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් කාලානුරූපව ආශ්වාස ප්‍රශ්වාස දෙකම එන්නේ එන්න තුනී වෙනකොට තමයි තේරෙනවා මේ හුස්ම ගන්න හුස්ම පවත්තන්න මම ඕනේ නැහැ. ඇඟිලි ගහන්න ඕන කමක් නැහැ. චේතනාව ඕනේ නැහැ. අදිෂ්ඨාන ඕනේ නැහැ. ඇති වුණා නම් හුස්ම ඒක විසින්ම නැති වෙනවා. මෙන්න මේක හොඳට හිතවද්දා ගත්තොත් හොඳට මේක දැනගත්තොත් මේ ධර්ම අපි හිතුවේ මම හුස්ම ගන්නවා කියලා මම ඇත්තෙම නෑ මේකේ. මේ හුස්ම කියන එක ඒ කයේ කරන ක්‍රියාවලියක්. ඒකට වෙන්නලා තමයි බලාන ඉඳ ගත්තාම ආයාස කරගතියකුත් නෑ. ඒකට කියත හැකි ආස්වාසය ආස්වාදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. beautiful breathing කියලා තමයි මේකට කියන්නේ. හුස්ම ඉබේම යන්න පටන් ගන්නවා. හරිම අහිංසකයි. ඒ අහිංසක ගතියෙන් බලනවා. මේක මෙහෙම විය යුතුයි. අයි අරයට උනා මට උනේ නැති කියලා ආදි වශයෙන් කල්පනා කරන්න පත්තොත් ඒක ෂට ගතියක්, මායාවී ගතියක්, වංචනික ගතියක් වඩටපත් වෙනවා. ඒක නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා අහිංසකා යෝ මුනයෝ ආස්වාස් ප්‍රසවාස කරනකොට ස්වභාවයෙන් හුස්ම වැටෙන්න අරිනවනම් ඒ මුනිවරයාගේ ක්‍රියාවලිය හරීම අහිංසකයි. හිතාමතා කරන දෙයක් නෙවෙයි. චේතනා නැහැ. අදිෂ්ඨාන නැහැ. තාඨමන් නැහැ. වලි කන්නේ දුක් කරදර දුක් පීඩා ගන්න යන්න අරිනු. මේක පිළිබඳව මේ තැවෙන්න ගත්තොත් අනේ මට අර අරේම වුණා මෙහෙම වුණේ නෑ මේකද වෙන්න ඕනේ ඒකද වෙන්න ඕනේ කියලා අර ස්වභාවයෙන් යන දෙයට හිත් කරදර ගත්තොත් බුදුහාමුදුරුමයි කියන්නේ මුර්ගෙක් කියලා කියනවා. මේ යන හුස්ම පිළිබඳව වෙහෙස ගන්නවා නම් කල්පනා කරලා එයා වනමුර්ගෙක් වාගේ තිරිසනෙක් වෙනවා. ඒ නිසා අපි මේ භාවනාදී කරන්නේ තිරිසන් වශයෙන් හුස්ම ගත්ත අපි මුනිවරයෙක් වගේ ඉබේම හුස්ම යන්න පටන් ගන්නවා. සක්මන් කරනකොටත් මුලදි මුලදි අපි හිතාමතා සක්මන් කරාට කරලා කරලා පුරුදු වෙලා ඉබේම අනායාසයෙන් කය ඇවිදින තැනට ගිහිල්ලා පිට කෙනෙක් කරනවා වගේ බලන් ඉන්නකොට ඒ ඒ ගමන හරීම අහිංසකයි. එහෙම නැත්තම් අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි කොයි වෙලාවෙත් අක්කාගේ වැඩේ රඟපාන එක තමයි. එතකොට බලහින්න කරපේනවා අක්කට වයර් මාරු වෙලා වගේ බුද්ධම රඟපෑමක් නැතිනේ තියෙන තියෙන පියවරේදී මේ මොනවද පෙන්වන්නද? එතකොට මුර්ගයි කියලා කියන්නේ. නිකන් පොඩි ළමෙක් ඇවිදිනකොට බලන්න කොච්චර අහිංසකද කියලා. ඇයි අපිට බැරි මේ ෂටගති විනාඩියකට පැත්තක තියලා මායාවේ ගති විනාඩියකට පැත්තක තියලා වංචනින් ගති පැත්තක තියලා මේ මහ පොළවේ නිකන් ඇවිදින්න බෑ. උගත බලන් ඉන්න කෙනා මොනව හිතයිද දන්නේ නැහැ. ඒක නිසා මේ බොරු කකුල බැඳගත්ත කට්ටිය වගේ සක්මන් කරනකොට මල්ල කෙලියයි ඈතිලා බලනකොට හිතනවා ජග් ගහන්න වෙයි කියලා. මම මේ විහිළු කරනවා නෙමෙයි කවුරුත් එහෙම තමයි. නමුත් කවදාරි අහිංසක වෙච්ච දවසේ මේ ආස් වම ඇති වෙයි වම නැති වෙයි. දකුණ ඇති වෙයි දකුණ නැති මේක දිහා බලහන ඉන්නකොට ඉති රූපං මේ වම කියන රූපේ මම දන්නවා මේ දැන් වම වැඩ මෙන්න මේක ඉස්සුණා මෙන්න මේක ගියා තිබ්බා ඉවරයි ආයේ ගැන බලන්න කල්පනා කරන්න ඇයි එහෙම උනේ නිමිති ගන්න ව්‍යංජන ගන්න ඕනකම නිකාර දකුණ එනවා දකුණ දිහා බලනවා එතකොට එයාගේ හිත එතන එතන වැඩ කරනවා මිසක්කා කරපියක් ගැන පශ්චාත්තාවයක් ඉදිරියට කරන දෙයක් පිළිබඳ බලාපොරොත්තු චකිතයක් මොකුත් නැතුව ඒ ඇවිදින ඇවිදිල්ලට සැක නැතුව හිතනද සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට ඇවිද්දයි කියන්නේ ඕන ඕකට තමයි. ඒ තියෙන තියෙන පියවර හොඳට දන්නවා. අතීතෙත් නෑ අනාගතෙත් නෑ අර කොට්ටේ මොනවා හිතයිද මෙයා හොතද ගන්නකුත් නෑ. බලහන යනකොට පේනවා ඒ ගමනේදී පුදුම ඇඟේ විශ්‍රාමයක් ඇති මේ දැනට තියෙන heart attack, cholesterol, high blood pressure තුනටම ඔච්චරයි උතරේ. ස්වභාවයෙන් ඇවිදින්න දෙන්න ඒ ඒ සක්මන ඉවර වෙනකොට ඇඟ සම්පූර්ණ සුව වෙලා. ආයේ එන්න පුළුවන් අර ලෙඩ නැවත නැවතත් ඇවිදින්න. මේ ළඟදී ආපු අර වෙද මහත්තයා මට කියනවා ස්වාමීන් වහන්සේ මම කරන්නේ අන්තභාග වලට වෙදකම් කරන හරුවාංගේ මම මොකුත් කියන්නේ ඔබ වහන්සේ කියන සක්මන් කරන්න කියනවා මොන බේදක්වත් දෙන්නේ නැහැ සක්මන් කරලා එනකොට අන්තභාග ඉවරයි. දැන් මේ කට්ටිය කියන්නේ අන්තභාග නිසා සක්මන් කරන්න බෑ කියලා. පිස්සු අන්තභාගයේ තියෙන සක්මන් කරපියව ලෙඩේ ගනිපේනවා. වෙන බේතක් ඕනේ නැහැ. බුදුජානනාංශගේ මහා කරුණාව ක්‍රියාත්මක කරලා තියෙන අත දික් කළ සුව කළා නෙවෙයි. තියටක් මං කරන්න වැලි පොළවේ ওই තියෙන මේක ඔක්කොම ඉහෙන් බයින් රෝග තේරම නැති වෙලා යනවා. හැබැයි ඒක හොඳටම අහිංසක වෙනකන් ඇවිදින්න ඕනේ. ඇඟට දැනෙන්නේ නැතුව නැත්තම් ඉබේ කරන මට්ටමට යන්න ගත්තාම මෙන්න හටගත්ත මෙන්න නැති වුණා. මෙන්න මේක වෙනව නා. මේ රූපයාගේ මේ වම පය රූපය මේ දකුණු පය රූපය ඔන්න වම හටගත්ත ඔක්ක ඉවරලා ගියා. මෙන්න දකුණු පය හටගත්ත ඉවරලා ගියා වගේ හරියට ටෙලිවිෂන් එක වැඩ කරන්නේ නැති වෙලාවේ ඩොට්ස් වැටෙන වෙලාවේ ඒ මතුවෙන ඩොට් එකක් කොයිවත්ම නැතුව ඉඳලා මතුවෙලා නැති වෙලා යන්නේ ආය ලකුණක්වත් නැතුවනේ. ඒ වගේ වම ඇති වුණා නැති වුණා. දකුණ ඇති නැති වුණා නම් හොඳට භාවනා කරන දවස තේරෙයි අපේ ඇඟේ හටගන්න හැම වේදනාවක්ම කිසිම බාහිර බලපෑමකින් තොරව යාම නැති වෙනවා. මේ අතරමැද ඇඟිලි ගහන්න ගියොත් තමයි ලෙඩ දික් වෙන්නේ. එන වේදනාව ඒකෙන්මයි හටගන්නේ යා එන්නේ යන්න. ඒක නිසා නිකන් සරලව කියනවා ඔය සම්භාහන විද්‍යාවේ සාමාන්‍ය හෙම්බිරිසාවක් දවස් 4ෙන් සනීප වෙනවා. දොස්තරංගට ගියොත් දවස් 6ක් යනවා. ඉඹිසාව කියන්නේ ශරීරයෙන්ම ප්‍රතිශක්තිය හදලා තනියෙන් ලෙඩක්. බෙහෙත් බිව්වොත් දවස් 6ක් යනවා. ඕනෙම වේදනාව ඒකෙන්ම නැති වෙලා යනවා. ඉතින් අද වෛද්‍ය සාස්ත්‍රයක් මේක ඇතුලේ රිංගගෙන මොන්න තරම් අවාකෑමක් කරනවද? ඉතින් කොහොමද කාටවත් කැලියට වෙලා ඉන්න පුළුවන්? එහෙනම් කැලියටත් ගේන්න ඕනේ ඇම්බියුලන්ස් එකක්. ඉන්ෂුරන්ස්. අයි මේ කැක්කුම් පිපුරු මොන දේ ආවටත් අපි ඒව හනීප කරන්න හදලානේ. අපි යගේ හැම දෙයකම බේතක් තියෙනවා. හරියටම ආස්වාසිය ඇති වෙලා ආස්වාසේ 100ක් නැති වෙනවා දැකපු කෙනාට හිතා ගන්න පුළුවන්. ශරීරයේ ඇති වෙන හැම වේදනාවක්ම පොළවෙන් මතුවෙන බින්හත්ත පස් ටිකක් උඩට අරගෙන ඇවිල්ලා මැරිලා ආයේ පොළොවට නැති වී යන්නාසේ සෑම වේදනාවක් නැති වෙන්නයි යන්නේ. මේක අල්ලන නංපනං හදාගෙන වෛද්‍ය කර්ම කරන්න ගත්තොත් ලෙඩෙක් වෙනවා. ඒ නිසා හැම වේදනාවකමත් ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ මෙන්න වේදනාවක් ඒක අර වම දකුණ වගේ නෙවෙයි ආස්වාද ප්‍රසවාස වගේ නෙවෙයි විඳීමක් සැප හෝ දුක් මෙන්න ඒක මතුණා හොඳට බලලා හිටියොත් ඒක එහෙම නැති වෙනවා මොනම වේදනාවක්වත් දිගට යන්නේ නැහැ නමුත් ඉවසන්නේ නැති මනුස්සයර කස්ම දවසක නිවනක් ලබන්නත් බෑ. වේදනාව එන්නේ ඉසලා කේන්ද්‍රික ගන්න. අල්ලපු ගෙදර මිනිසුන්වත් කෑ ගන්න. ඒ කෑ ගහන මිනිස්සුયો ඒ චර්චුරු ගහන මිනිස්සුયો බුදුහාමුදුරු කියන අසත්පුරුසයි කියලා. අධර්මයේ අහලා නැහැ සත්පුරුෂ නැහැ. බුදුරජාණන්සත් වේදනා 12ක් ඇවිල්ලා තියෙනවා බුදු වුණාට පස්සේ ඒ නිසා අපිට කියන්න බෑ බුදුහාමුදුරුවෝ මේ වෙනම මච්චෝකින් ආපු වෙන ෆැක්ටරියකින් ආපු බඩුවක් නෙමෙයි මනුස්සකම තිබුණා හැම වේදනාවම ආවා චරිචුරු මොකක්වත් නැහැ චෝදනත් නැහැ වේදනාව ආපුවම වෙනදට වැඩිය සතුටුමත් වෙලා වේදනාව දිහාම බලන්න මෙන්න මතු වුණා දැන් නැති වෙලා යනවා. අපි හිතන වෙලාවට නැති වෙන්නේ හේතු ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනවා. ඒ වගේම සංඥාව මේක හොඳ දෙයක් කියපු එක අපි දීපු සංඥාවක් මිස ඒ වස්තුවේ හොඳ නරක නෑ අපි දාපු ලේබල් එක මේ අද උදේ පාන්දර දෙමලිච්චෙක් දකපු එක හොඳයි පොල් කිච්චෙක් දකපු එක හොඳ නෑ මේ පාන්කිරිත් දකපු එක හොඳ නෑ කියලා ඉතින් අපි දානවනේ එක එක සුභා සුභ ඉතින් ඒකෙදි කියනවා ඉන්දියාවේ සුබ හැමදේම චීනෙට අසුබයි. චීන සංස්කෘතියට අසුබයි. චීනේ හැම සුබදේම ඉන්දියාවට අසුබයි. ඉතින් ඉන්දියාවේ අයියක් ගියොත් චීනෙට මෙහෙන් කපා කරපු කඩපුලිකන් සේරම චීනේ සංස්කෘතික ලක්ෂණ වශයෙන් කරනවා. චීනේ පා කරන කියන කඩප්පුලි ටික ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණ වශයෙන් කරනවා. ඉතින් ඉන්දියාවයි චීනය හැමදම රණ්ඩුයි. ඒ මොකද නමම්ම වාගත්ත රූපෙට. ඉතින් මේ සංඥාවල් අපේ තකතිරුකමට මතුවෙලා කරබන හිටියොත් ඒක එහෙම නැති වෙලා යනවා. ඒක නිසා අවුරුදු 6ක් වෙනකම් පොඩි එක්කොට කිසිම මානසික අසහනයක් නැහැ. මොකද එන සංඥා යා නැති කරගන්නවා. යා ඕකට වෙදකම් කරන්න යන්නෙත් නැහැ, පේන අහන්න යන්නෙත් නැහැ, නක්ෂත්‍රකාරයෝ බලන්න යන්නෙත් නැහැ, සයිකියාට්‍රිස්ලා හොයන්න යන්නෙත් නැහැ. ඔය හැම සංඥාවක්ම හට ගන්න සුළු ස්වරූපයක් තියෙනව නැති වෙනවා. මේක දැක්කට පස්සේ හිතනවා මේ තටමන් නැතුව ඉන්න එක මේ වෙන දෙයට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා සැලසුම් හදන්න නැතුව වෙන දෙදී ඔක්කොම කරන්න බැරි වෙයි යම් ප්‍රමාණයකට ඒ ඇති වෙච්ච දේ එහෙම නැති වෙනකම් බලාගෙන ඉන්නකට කියනවා සංස්කරණේ නොකර සිටීම සකස් කිරීම නොකර සිටීම චේතනා නොකර සිටීම මෙන්න මේක තමයි තපසේ ඉහළම කෙලවර ඇඟ මේ භාවනා කරනකොට ඇඟේ කූඹි නලියනා වගේ තේරෙනවා මූණ දෙපැත්තේ වතුර වේනවා වගේ තේරෙනවා එතකොට දන්නවා හරි කූඹියෙක් නේ කාලා මැරෙయ్య උඹ කාලා බලයක්. කරබන ඉන්නකොට බලන කූඹියකුත් නෙවෙයි ඇත්තටම. මේකට කහඬ දඟලන්න පටන් අරගත්තොත් මේ සතිය කැඩීම විතරයි වෙන්නේ. ඒක නිසා පුළුවන් ද නලියන් නැතුව ඉන්න එක චිත්තක්ෂණයක්. මේක බලන්න ගියාට පස්සේ ඒ නිවසන ශක්තියට අපි ප්‍රතිශක්තිය කියලා කියනවා. තාක්ෂණ වේ තාක්ෂණයේදී ඉවසීමේ ශක්තිය කියලා බුදුරජාණන් කියන තපස කියලා. මේ මොන වේදනාව ආවත් බලන්න දඟලන්නේ නැතුව පොඩ්ඩක් ඉඳලා බලන්න. ඕක මතු වුණා නම් ඕකෙම නැති වෙලා යයි. නමුත් gedaraක ඉඳද්දී අපිට පුළුවන් බලන්න ওই දේ කරන්න. මගේ ඇඟට කූඹියක් එනකොට අල්ලපු අම්මා මේ බබාගේ ඇඟේ මැතුරෙක් වහන්න අම්මා මටලා ඉවරයි. බබානේ බබාට ඕන වුණත් ඒක කන හැටි බලන්න අම්මා කැමතිට. ඒ මොකද මේ අපේ තියෙන ආදර කරුණා මෛත්‍රිය නිසා. හැබැයි මధుරවාගේ අම්මා කැමති නෑ මේ වැඩේට. බබාගේ අම්මා කැමති වුණා. අපිට මතක් වෙන්නේ බම් බදුරේකට අම්මෙක් ඉන්නවා කියලා. අපි හිතන්නේ මදුරා ඉන්නේ මැලේරියා හදන්න ආපු කඩප්පුලියෙක් කියලා. ඉතින් අර ඥානන්ද ස්වාමීන් ළඟට ගිය වෙලාවේදී දා කටුකුරුන්ගේ අපේ ස්වාමීන් කාට උපාසකම්ම කෙනෙක් මේ සිද්ධාලේප එකක් පූජා කරා. එහේ මොකටද කියලා මේක. ස්වාමීන් වහන්සේ මේ මදුරෝ කනවට නෑ මේ මදුරෝ නෙමෙයි මේ මදරුවෝ කියලා මං බාර අරන් තියෙන ඒගොල්ලෝ කෑවට මට ප්‍රශ්නයක් නෑ. ඔක අරන් යන්නේ. මදරුවෝ මදුරුක කියන එක කනවා කියලා හිතුවේ කාට විතරයි ඩෙන්ගු හැදෙන්නේ. නැති එක කාලා ගියාට කවදාවත් ඩෙන්ගු හැදෙන්නේ නැහැ. මදුරුවට ඩෙන්ගු හැදෙන්න ඉඩ තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ පුදුමාකාර උඹට කන්න ඕන නම් කාලා ඵලයන්. සමහරවිට අපි පුරුද්දට මදුරුවෙක් මැරෙන්න ඉඩ තියෙන අපි ඒක ගැන කනකාටු වෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් කාලා ඵලයන්. මම ওই දේවල්කොණ පන්සලට ගියා. එතකොට පිළිමේ හදනවා. ඉතින් අම්මා වන්දනා කරනකොට මම දැක්ක පුදු පිළිමේ මදුරුවෙක් වහලා ඉන්නවා. ඉතින් මම පොඩි එකා නැගිටලා ගිහලා ඕක එලවලා මං අම්මට කිව්වා මේ බුදු පිළිමේ මధుරියක් අය ඒ අත තියන්න යන්න එපා. ඒක කරන්න හොඳ නැහැ කිව්වා. මං කෝ ඉතින් බුදුහාමුදුරනේ කියන්නේ. ඊට පස්සේ අම්මා මට කියනවා අපේ අම්මා මහමෝඩි. උනට කියනවා බුදුහාමුදුරෝ ජීවත් වුණත් පතුරුවා එලවන්නේ නැහැ කිව්වා. උඹ කලබල වෙන්න එපා කිව්වා. ඒකට මට හිතුනේ යකෝ මල කෙලියක් නේ. දැන් මේක නා රූපෙනේ. එලවන්නේ නැති එක හැබෑව. අම්මා කියනවා බුදුජානන්සේ ජීවත් වුණත් ඇඟේ වහන මధుරය කෙලවන්නේ නැහැ. ඉතින් මට මොන තාලෙන්වත් හිතා ගන්න බෑ. මොකද අපි එතකොට මధుරවා දකින්නකොටම වැඩේ දීලා අවමංගල්‍ය සිද්ධ කරලා ඉවරයි. ඉතින් ඒකට සංස්කරණය නොකර ඉන්න පුරුදු වෙනවා කිව්වහම අපි කොච්චර ගැඹුරක් ඒද කියලා හිතන්න. එනිසා පොඩ්ඩක් බලන්න මේ නලියට චංචල කම්පන ගතිය ආවට වැඩිය දඟලන්නේ නැතුව පොඩ්ඩ එක චිත්තක්ෂණයක් තව මේකම ඉන්න පුළුවන්ද කියලා අසීමිතයි අපේ ඉවසීම. එතකොට සංස්කාර පිළිබඳවත් මෙන්න ඒක ඇති වුණා මාව කුප්පනවා. ඇස් දෙක අරපන් කහපන් නැගිටපන් ඵලයන් කියලා. පොඩ්ඩක් ඉවසන්න එක චිත්තක්ෂණය සකස් කිරීම කරන්න එපා වෙනස් කිරීම කරන්න එපා. එහෙමම ගල් බමුණෙක් වාගේ දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහුණා වගේ දැනුණට නොදන්නා වගේ හිටියොත් අන්න අපේ සතිය දියුණු වෙනවා. ඒතර විඥාණයට අර ෂටගති මායාව ගති මොනවක් කරගන්න බැරිද? ඒ නිසා මේ ඔක්කොම ගැට පටන් අරගන්න මේ ආස්වාසයක් ස්වභාවයෙන් ඇති වෙලා ස්වභාවයෙන් නැති වෙලා යන හැටි දැක්කන මේකයි භාවනාව කියලා දන්නවනම් අනායාසයෙන් සිදුවෙන උස්ම එතන මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනම් ඔය පුංචි කෘත්‍යය තුල සියලු තපසම සියලු භ්‍රමචාරියම තියෙනවා කියලා දන්නවනම් අපිට එක සැරේ බැරි වෙයි. අපි ටික ටික ටික ටික කරලා පුළුවන් තරම් බලාවි ස්වභාවයෙන් හුස්මක් ඇති වුණා නැතිලා ගියා. ආස්වාසයක් ආව ඇති වෙලා නැති වෙලා ගියා. ප්‍රස්වාසයක් ආව ඇති වෙලා නැති වෙලා. අන්තිමට තේරෙයි සද්දයක් ආව සද්ද නැති වෙලා ගියා. ඉතින් මොකෝ? වේදනාවක් ආව වේදන නැති වෙලා ගියා. හිතවිල්ලක් ආව හිතවිල්ල නැති වෙලා ගියා. සද්ද කොයි දේ ආවත් ඕක ගැන ව්‍යංජන අනුව්‍යංජන අරන කතා කරන්න ගියොත් ඔයා නතර වෙනවා. නැත්තම් යනවා. එතකොට මේ බෙත පැමිණෙන හැම දුකක්ම රඳවා නොගෙන මේකට බුදුහාම කියන අහෝසි කිරීමේ කර්මෙන් තේරුම් ගන්න. මේ එන දෙයට එහෙම අnderනකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා උඹ මෙතෙක්කල් යම් දුකක් වින්දානම් ඒ හැම එකක්ම හේතුව හොයන්නේ නැතුව මේ කලබල වෙලා මේවට ප්‍රතික්‍රියා කරන්න වීමෙන් කරන දෙයක්. උපනිෂා සූත්‍රයෙන් සඳහන් කරලා තියෙනවා මේ දුක් කවුරුත් දීප එකක් නෙවෙයි. තමන්ම තපස නැති නිසා, ඉවසන් නැති නිසා කරගත්ත දේ ඉස්සරහට කොයි දේ ආවත්, කොයි කරදරේ ආවත් ගා ගන්න එපා. ඇඟේ දාගන්න එපා. ඒක ඉවසලා කරබනේ ඉන්නකොට ඒක ඒකෙන්ම නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඕනෙම ලෝකේ දුකක් එන්නේ යන ක්‍රමේ දැනගෙන. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධං. ලෝකේ පහළ වෙන සෑහි ඇත්තා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ලම නැති වෙන සෑහි ඇත්තේ. මේක තමයි කොණ්ඩඤ්ඤ සාන්තේ නිවන් දක්වෝ ක්‍රමය. අතරමැදදී අපි යමක් කරන්න ගියොත් අපේ අහිංසකකම නැති වෙනවා. අපි මුර්ග වෙනවා. අපේ අහිංසකම කියලා කියන්නේ මතුවෙච්ච දෙයට කරන්න තියෙන දේ කරන්න අරින්න පුළුවන් ප්‍රමාණයට එකක් දෙකක් හරි කමන්නේ එහෙම මේ යන්න අරින්න. මේක gedara කරන්න බෑ. අහල පහල ඉන්න කට්ටිය කරන මේ කැලේකට රිංගලා Tamanට ඕන දේ ටික ටික කරගෙන යනකොට පස්සේ දවසක පුළුවන් මේ රූපයක් දකින්නකොට කොහොමද කටයුතු කරන්නේ? වේදනාවක් එනකොට දැන් නම් අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඔක්කොම කරගෙන මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ තමයි ටික ටික සක්මනේදී එදින්දා වැඩවලදී ප්‍රතික්‍රියා නොකර දේශ බලා සිටීමේ ඇති හැටි දැකීමේ කලාව අපි ඉගෙන ගන්නවා. ඒකට කියන්නේ නිසා හට ගැනීම විසෙයි අපේ තියෙන අවධානය නැත්නම් අපේ තියෙන අවදිභාවය. මේක සතිය පිළිබඳව අප්‍රමාදයේ පිළිබඳව එක අර්ථකතනයක් වෙන දෙයකට වෙන්න ඇරලා එකකට හරි කමන්නේ. ඒක ඒකෙම රංගන ඉවරලා යනකම් බලනින් එකක් දැක්කොත් රූප දැක්කත් එකයි වේදනා දැක්කත් එකයි සංඥා දැක්කත් එකයි සංස්කාර දැක්කත් එකයි විඥාන දැක්කත් එකයි. හැබැයි පටන් ගන්න කියන රූපෙන් ඒක ප්‍රමාණ කරන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා මේක අලුත් අයට නව අත්දැකීමක් වේවා. පරණ කරපු අයට තමන් කරගෙන යන්නේ කී අඩුපාඩු තුනනම් ඒක නැවත නැති අඩු කරගෙන නැවත නැවත කර බැලීම පිණිස ධෛර්යයක් වේවා එසේ කිරීමෙන් මේ උපනිෂා මේ හැමදේම හටගන්නේ හේතුවක් ඇතුව අපි හේතුව දකින්න නැතුව ඵලය නැති කරන්න හැදුවොත් මුල දන්නේ නැතුව අපි නිකන් අවස්ථාවාදීන් වෙනවා. ඒ නිසා කරදර වෙනකොට හේතුවත් එක්කම දැක් ගන්න පුළුවන් එක ලොකු තපසක්. ඒ නිසා දවසේ ධර්ම දේශනාව සිදු දිනාට ඒ තමන්ගේ සිද්ධියක් වෙනකොට මේකට අපි අනවශ්‍ය විදිහට ඇඟිලි ගන්න හැටි, හිත කරදර ගන්න හැටි ඒක වෙද්දිම දැක ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.